අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් අපේ 155 වෙනි භාවනා වැඩමුළුවේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවකට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ඊයේ ප්‍රශ්න හතක් විතර වැඩිපුර එකතු වෙලා තියෙනවා ඒ නිසා අපි හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරන විදිහට අපි ගජවීරණ උපාසකම්මට මතක් කරමු තෙරුවන් සරණයි. අප ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දිනකට දිනකට පෙර පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී දුටු සිහිනයක් සමග යෙදී සිටීදී දුටු ශ්වාසනයත් සමග පිම්බෙන හැකිලෙන කෑවා ගම කෑවා <laughs> මම ලියුපේ කරා හුස්ම ගන්න බැරිද මෙතන යවන හොඳට එළිය තියෙනවා. ඔය අඳුර තියෙන තැනක ඉන්නේ. මේ හැකිලෙන පිම්බෙන හැකිලෙන ගති හැකි ලෙස නවතිනවා ඒ සමගම වෙනත් කොටසක් ගැස්සී ගැස්සී තෙරපි තෙරපි ශරීරයේ පුරා දුවනවා ඒ අවස්ථාවේදී මට තදට ඇඟේ දාඩිය දැමීමක් සමග පපු පෙදෙසෙන් පටන්ගත් අද වේදනාවක් සමග කටේ කෙළ පිරීමක් සිදුවිය. එය මට ගිලීමට අවශ්‍යතාවයේ ඇතිවිය. එම කෙළ මම මේ සිදුවීම බලා සිටියදීම ගිල්ලේය. එවිට එම කෙළ තවත් මාර්ගයකින් තද වෙවි ඇතුළු විය. මේ තුන් ආකාරයේ දිහා බලා සිටින විට නාසයේ සිට කන ප්‍රදේශයේ තද වේදනාවක්, තද ඔළුවේ කැක්කුමක් ඇතිවිය. ඒ සමගම මට පෙනී යනවා කුණු කහපාටකට දියරයක් ගලා බහිනවා. ඒ ගලා බහින දියරිය උඩින්ම මාගේ රූපයත් ගලාගෙන යනවා. කුඩා පණුවන් වැනි සතුනුත් ඒ සමග සිටියා. මා ඒ සමගම ප්‍රකෘති තත්වයට පැමිණියා. පැයකට පමණ පසුව නැවත ආස්වාස ප්‍රස්වාස භාවනාවේ යෙදීම සිත නාසිකාග්‍රේට සිත යොමු කර සිටින විට සිත කීප විටක්ම වෙනතකට යන බව දැනුණු නිසා විනාඩි 10ක් පමණ බුදුගෙන මෙනෙහි කරන්න වුණා. නැවත භාවනාවට වැටෙන විට මට පෙනී යන්නේම රවුමක් වම් පැත්තේ සිට දකුණටත් දකුණේ සිට වමටත් පටලයක් ආකාරයට වැසීගෙන වැසීගෙන යනවා. ඒ ආකාරයට රවුමට රවුමට ගිය බවක්ය. නැවත භාවනාවේ යෙදෙන විට දුටුවේ තවත් දෙයකි. මොනවාදයි මට නොතේරි. භාවනාවට බාධා ශරීරයෙන්ද වේදනාවන් දැවිල්ල වැඩි වී සිටීමට බැරි තරම්ය. කෙසේ හෝ නැවත භාවනාවට යොමු විය. මොනවා වුවත් කම් නැහැ. මම බලා සිටීමි. රතු පාටට හුරු දුඹුරු පාට රවුමක් ඒ මැද කොටු ඒ මැද කොළ පාට ඒ නැවත පළමු ආකාරයට රතු පාට හුරු දුඹුරු පාටක් මැද සුදු පාට පොඩි පොඩි කෑලි ටිකක් එළිය දිදී නැතිව යනවා. නැවත මම ප්‍රകൃතියට පැමිණීමි. අද පෙරවරුයේද භාවනාවේ යෙදෙන විට කහපාට රවුමක් මැද කළු පාට රූප ගොඩක් රූප කියා තෝරා ගැනීමට අපහසුයි. පණ ඇති බවක්, කෑ ගසන බවක් පෙනුණා. නමුත් ඒවට නැගිටින්න බෑ. මිනිස් රූප වගේ. මේවා මොනවදයි මට නොදැනි. මේ ගැන මාහට අනුකම්පා කර පහදා දෙන්න මෙන් කාලිනියක ස්වාමින් වහන්සේගෙන් ඉල්ලමි. අපට කරුණාවෙන් මේ ගැටලු පැහැදිලි කර දෙන ඔබ වහන්සේට চিරාත් කාලයක් ආයු වළඳා වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේකෙත් ඇත්තටම පරියංක තුනක විතර විතර සඳහන් වෙනවා කෝකාරී එකක Tamanda ප්‍රශ්නේ අහන්න ඕනේ එක පරියන්කයක විස්තර සවිස්තර දෙන එක තමයි වඩා හොඳ. ඉතින් කෙසේ නමුත් අර අවසානයේ තියෙන එකේ භාවනා කරගෙන ඉන්නකොට අරමුණක් පේන ගමන් හෝ අරමුණ නැතුව මොනවාදෝ මේ සංඥා වගේක් එනවා. ඒ සංඥා තාම මෝරලා නැහැ. ඒවා ඕන දෙයක් බවට පත් වෙන්න පුළුවන් ප්‍රභාවයක් විතරයි. ඉතින් ඒක සමහරට වර්ණයක් විදියට පේනවා. සමහරට ඔක සද්දයක් විදියට ඇහෙනවා. සමහරට වේදනාවක් විදිහට දැනෙනවා. ඒ ඒ තියෙන ගොජේට ඕනේ නමක් දාන්න පුළුවන්. ඉතින් අපි නමක් දාපු විදිහට එයා ඒ විදිහට වර්ධනය වෙනවා. ඒ නිසා මේකට නමක් නොදා හැකිතාක් දුරට යා මේ පෙන්නන ජවනිකාව පෙන්න කෙන්නන්න හදන දේ දිහා නොදැක්ක වගේ බලන් ඉන්න පුළුවන් නම් නොදැනුණා වගේ බලන් ඉන්න පුළුවන් නම් එසකට තේරෙන පටන් අර ගන්න මේ කිසියම් තේරුමක් නැති දෙයක් මතුවෙනවා අපි ඒකට නමක් දෙනවා දාපු වෙලාවෙ ඉඳලා ඒ නම දීපු එක්කනට ඒක වගකීම් බාර ගන්න ඕනේ. ඒ නිසා හරි වෙහෙසකටපත් වෙනවා. නිසා නාමකරණය කරන්නේ නැතුව ඒ පේන දේ දිහා බලානින්න බැරි ගතියක් කෙලෙස් සහිත හිතේ තියෙනවා. නික්ලේශී හිත ඒක මම කියලාවත් නෙවෙයි මට ඕන න්‍යායපත්‍රයක් නෙවෙයි ඒ ජවනිකාවල කෙලවරකුත් නැහැ මේක දිහා දුරස්ත බැල්මකින් බලාගෙන. ඉතින් ඒක හරි අමාරුයි. ඒ දුරස්ත බැල්ම තමයි අපි දානෙදීමේ පුරුදු කරන්නේ සීල රැකීමෙන් පුරුදු කරන්නේ භාවනාදී කරන්නේ අර මතුවෙන සංඥා කරන්න තියෙන උද්දීපනය එහෙම නැත්නම් අපේ තියෙන එළවුම දිහා බලාන ඉන්නවා එහෙන් මොකක් හරි ආවට පස්සේ යෝජනාවක් ආවට පස්සේ මෙහෙන් ස්ථිර කරන්න තියෙන තදි ස්ථිර කරපු ගමන් බබා බාර ගන්නවා යෝජනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ස්ථිර කරන්නේ නැතුව නැත්නම් නාමකරණයක් කරන්නේ නැතුව ඒක එතනම බොඳ වෙලා යනවා ලොඳ වෙලා යනවා ගබ්සා වෙලා යනවා ඒකට කෙලස ගන්න බැරුව යනවා කෙලසීම ඇති වෙන්නේ අපි මේක නාමකරණය කරුවොත් තමයි ඒ නිසා ඔතෙන්ට යනකම් යන්න ඒකට ආනපානෙ පෙනෙන්නත් පුළුවන් නොපෙනෙන්නත් පුළුවන් ඒ පෙනෙද්දි මේ පැත්තකින් වගේ වටන් අරගෙන සම්පූර්ණ මේ අපි කියන්නේ ගොජේ කියලා ඔකට එහෙම නැත්නම් සන්තතිය කියලා හරුගතනන්සේ පාවිච්චි කරනවා. අන්නේ සන්තති දිහා බලලා අත දාන්න නැතුව ඉන්න එක කොහොල්ල බබව දිහා බලලා කොහොල්ල බබත් එක සෙල්ලම් කරන්න නැතුව ඉන්න කෙනා වගේ. සෙල්ලම් කරන්න කියලා අත ගැහුවොත් අත අහු වෙනවා. ඔළුව ගැහුවොත් ඔළුව අහු වෙනවා. අන්තිමට පසංගින්ම අහු වෙනවා. දැන් කොහොල්ල බබ බව දැනගෙන කරබන හිටියොත් කොහොල්ල බබගේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. කොහොල්ල බබ අටෝප හිවලා ඉන්නවා ළඟ. කොහොල්ල බබට අහු වෙච්ච ගමන් හිවලා ඇවිල්ලා අරයන්. ඉතින් ඒ නිසා මේ කොහොල්ල බබා ඉන්න නිසා අතේ පොල් දෙක ටිකක් ගාගෙන ඉන්න. ඒක තමයි විරාගය කියලා කියන්නේ, නිරෝධය කියලා කියන්නේ. ඒ නිසා මේ වගේ එන එක හොඳයි. ඒකටත් හුඟක් අහුවෙච්ච කෙනෙක් නෙවෙයි ලියලා තියෙන නිසා මේ උපදේශය දෙන්න පුළුවන්. අනිත් දවසේ ගියාට පස්සේ නමක් දෙන්න බැරි, හැඩයක් දෙන්න බැරි, වර්ණයක් දෙන්න බැරි දෙයට නාමකරණය කරන්න එපා. කරපු ගමන් අහුවෙමු. බුදුජානසී සඳහන් කරනවා යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. ඒ එන දේවල් පිළිබඳ මඤ්ඤණා කරන්න කියොත් වෙනස් දෙයක් බවටපත් වෙනවා. මේ වෙනස් දෙයක් බවටපත් වෙන බව විතරක් දකින්න නම් වණක් කියන්න යන්නේ නැතුව එතකොට තමයි තේරෙන්නේ මේක දකින්නකොට අපි මෙතෙක් කල් ලොක්කාර ගති පහල වුණා, බය ඇති වුණා, අසහාත්මක ලක්ෂණ පහළ වුණා. ඉතින් අපි කරන්නේ ඒක වෙනුවට වෙන මොකක් හරි දිහා බලන නැත්නම් මේක නමක් දානවා. දැන් අපි උපදේශය ලබන්න ඕනේ කමඨාන සුද්ධ කරගන්න මේව ආවට ඔඩොක්කේ දාගන්න එපා. නම් කරන්නේ නැතුව කොච්චරලා බලන්න පුළුවන්ද කියන එක තමයි උපදේශයක් විදිහට දෙන්න තියෙන්නේ. සාන්නත්‍ය ඉදිරිපත් වෙන කවමකද? ඈ ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු එක්කෙනාට උත්තරය ගැන තව දැනගන්න මොන හරි ඕන කියලා. ඉවරයි. මේක ඉවරලා කරමු. මොකද ප්‍රශ්න 20ක් තියෙනවා. උසාවියේ වෙලා තිබ්බොත් විතරක් ගන්නවා. නැත්නම් අපි ප්‍රශ්න 20ක් ඉවර කරගන්න ඕනේ. අපි පස්සේ වෙලාවක් දෙනවා ඈ. මතක තියාගෙන ඉන්න අහන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් මෙතන යනුවෙන් සිත කයට යොමු කර භාවනාවට වාඩි වූ මොහොතේම හුස්ම සංසිඳී කය සැහැල්ලු වේ. ඉඳ හිට සිතුවිලිද පැමිණේ. ශබ්ද ඇසි විශාල ශබ්දයක් ඇසුනද සිතේ සමාධි බව නොකැඩේ විවේකයක් විරාගයක් අත්විඳිමි මේ අයිරින් පය දෙකක් පමණ මේ සැහැල්ලු බව අත්විඳෙමි ඉදිරියට භාවනාව කරගෙන යාමට දෙපා නැමෙත ගෞරවයෙන් උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා ඉතින් මෙතන අර පය දෙකක් කියලා කියන්නේ පය දෙකක් ඉඳගෙන හිටපු එකක් කියලා මම හිතනවා ඉතින් මේ කියන විවේකයේ මේ කියන විරාගයේ ඉඳ ගැනීමට නතර කරන්න එපා. සක්මණේදිත් ගන්න. එදිනදා වැඩ කරනකොටත් ගන්න. ඒතර බලන්න පැය 24ෙම ඔයි කියන විවේකය, ඔයි කියන විරාගය, ඔයි කියන Nirodhe, ඔයි කියන පටිනිසග්ගය ඒක තියෙනවා කොයි වෙලාවෙ. සමාදම් වෙන්න පටන් අරගත්තොත් කිසි කෙනෙක් එපයි කියන්නේ. ඉතින් අපි ඒක පරියන්කේ ඉඳගෙන මම පය දෙකෙන් නතර කෙරුවයි කියලා කියන්නේ ඉඳගෙන ඉන්න එක නතර වෙලා. නැත්නම් හැම ඉරියව්වෙදීම මේක තියෙනවා. ඒක මේ ඉරියව්වට හෝ තැනකට හෝ වෙලාවකට සීමා වෙලා නැහැ. ඒ නිසා ඒ ඒ පැය දෙක තව විවිධාංගීකරණය වෙන්න දිඩ ආරින්න. සක්මණේද ගන්න බැරිද? Taman තනියම දත්ම දිනුවට ගන්න බැරිද? කැමටික් ගන්නකොට ගන්න බැරිද කියලා ඒක දිනු කර ගැනීම තමයි මේක දිවිච්ච කරනාට ඊගාට කරන්න තියෙන පාඩම. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. ආස්වාසයේ සිදුවන විට ආස්වාසයයිද ප්‍රස්වාසයේ සිදුවන විට ප්‍රස්වාසයයිද මෙනෙහි කලෙමි. ආස්වාසය සහ ප්‍රස්වාසය එක සමාන දීර්ඝ බවකින් යුක්ත බව නිරීක්ෂණය කළෙමි. එකම නාස්පුඩුවෙන් ඇතුල් වෙන පිටවන බව දැනුනි. ආස්වාසයේ ප්‍රස්වාස වාර 10ක් පමණ නිරීක්ෂණය කළෙමි. පරියංකෙහි ඉරියව්ව ඊතා පහසු බව හැඟුනි. කය ඊතාත්ම සැහැල්ලු වන ආකාරය සැහැල්ලු වීමට ආරම්භ වූ අවස්ථාවේ පටන් දැනුනි. කයෙහි එකිනෙක ගැටුණු තැන් හැර අනෙක් කොටස් ඊතා සැහැල්ලුය. මිහිදී නැවත ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කළෙමි. එවිට ඒ යම් දුරකට ආයාස කර විය. සිත ආස්වාස ප්‍රාස්වාස කරන්නාක් මෙන් අපහසු විය. නැවත නිබර කයෙහි හිත පවත්වා ගනිමින් සිටියෙමි. නැවත නැවත මූල කර්මස්ථානයට යන විට එය පෙරට වඩා සියුම් බව දැනුනි. නමුත් කයෙහි සිත පවත්වමින් සිටීම මූල කර්මස්ථානයට යාමට වඩා පහසුය. බාහිර අරමුණු මගින් ඒකාග්‍රතාවයේ බිඳ නොවැටුනි. බාහිර දේ ඇසුනද දැනුණද සිතේ ඒ ඔස්සේ නොයයි. ස්වාමින් වහන්ස කයෙහි සිත පවත්වා ගනිමින් සිටීම නිවැරදිද? නැතහොත් නැවත නැවත අපහසුයෙන් හෝ මූල කර්මස්ථානය මෙනෙහි කළ යුතුයද? සක්මන් භාවනාව සක්මන් මළුවේහි වට කීපයක් යනතුරු වම් පාදයේ ඔසවන බව දකුණු පාදයේ ඔසවන බව ලෙස මෙනෙහි කළෙමි. වට කීපයක් යාමේදී බාහිර අරමුණු මගින් සිත විසිරීම අඩුවන අතර සිත පිටතට ගියද එය වහා මෙනෙහි වේ. නැවත සක්මනට සිත යෙදවීම අපහසු නොවේ. තීන මිද්ද ගතියක් සහිත බවක් මුලදී දැනුණද එය වටහා ගතිමි. ටික වේලාවකට පසු ඇවිදින බව දැනි ගනිමින් නමුත් වම දකුණ ලෙස මෙනෙහි නොකොට සක්මනේහි යෙදුණෙමි. ඉන් අනතුරුව සක්මනේහි යෙදීම ආයාස කර නොවේ. කයෙහි උදරය ආශ්‍රිතව කසන නැතහොත් සතුන් නලිනවා වැනි තත්ත්වයක් නිරීක්ෂණය විය. එය ක්‍රමයෙන් බෙල්ල අත්තනි කොටස් දක්වා පැතිරිණි. එම නිරීක්ෂණය නොදැනුණු පසු තව දුරටත් සක්මන් කිරීමේදී කයෙහි පිටාස්ත්‍රීතව පිටුපස පෙදෙස සිරස්ව ඉහළට චලනය වීම ඊටමත් ප්‍රකට විය. මේ පාදයේ චලනයට අනුකූලව ඉහළට යන බව දැනෙන චලනයකි. එවිට සක්මනේහි වේගයේ තරමක් දුරට වැඩිය. නමුත් ඇවිදින බව දැන ගනිමින් පහසුවෙන් සක්මනේහි යෙදුණෙමි. අප ගැන අනුකම්පාවකට උපදෙස් ලබා දෙනසේක්වා. ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණය වහවහ අවබෝධ වේවා. සාදු සාදු සාදු මේ පරියන්ඛය අවසානයේ සඳහන් කළා තියෙනවා අර විදියට කයෙහි හිත තියාගෙන ඉන්නේ කොහොඳද එහෙම නැත්නම් ආනාපාන පිටිපස්සේ එලවන්න ඕනේද අතරමැදි සඳහන් කළ තියෙන මේ එලවනකොට වෙහෙසක් තියෙනවායි කියලා ඊට වැඩි ලීසි සමස්යක් වශයෙන් කයෙහි හිත පවත්නවා කියලා. ඉතින් ඒකනම් ප්‍රශ්නෙට මේ වගේ උත්තරයක් දෙන්න පුළුවන්. එල්ලෙට වෙඩි තියන්න පුරුදු වෙන කෙනෙක්, එහෙම නැත්නම් එල්ලෙට විදින්න පුරුදු වෙන කෙනෙක් සාමාන්‍ය පිස්තෝ මේ රයිෆල් එකක් නම් මීටර් 200ක් විතර ඈතින් ඒ ටාගට් එක හයි කර ගන්නවා. හයි කරන වෙලාව තුවක්කෝ ගත්තට ඒ පැත්තට අල්ලලා ඊර කරලා උණ්ඩයක් වෙඩි තියනවා කියන එක ආධුනිකට අමාරුයි. ඊට පස්සේ ටාගට් ලෑල්ලට වදිනවා කියලා කියන එක ලකෝ ජයග්‍රහණයක්. ඉතින් එතන ඉඟි කරන්න කෙනෙක් කියනවා පුරුදු කරනකොට ලෑල්ලට වැදුනොත් එයා කොළපාට අල්ලනවා. ලෑල්ලෙන් පිට ගියොත් රතු පාටමයි. ඊට පස්සේ ලෑල්ල ඇතුලේ රවුන්ඩ් රවුන්ඩ් තියෙනවා. රවුම් වල මැද තිතක් තියෙනවා. දක්ෂම එකන තමයි ලෑල්ලට වෙඩි තියලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිලා හරියට තිතට වෙඩි තියාගන්න පුළුවන් වෙන එක තමයි සාමාන්‍යයෙන් ඒ දුනු ආයගේ එහෙම නැත්නම් වෙඩික්කාරයාගේ වැඩේ. ඉතින් ඔය ශරීරය කියලා කියන්නේ ලෑල්ල. ලෑල්ලට වැදුනත් ලොකු දෙයක්. ඒක පුරුදු වුණාට පස්සේ ඒකට වෙඩි තියන්න පුරුදු වුණාට පස්සේ අපි පුළුවන් තරම් බලනවා ලෑල්ලේ හරියට මැද තිතට ගන්න. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට ඒක ලේසි නෑ. ඒක අර ලෑල්ලට ගත්ත එක එකලසම තව සුසර කරන්න ඕන. සුසර කරන්න කරන්න කරන්න සමහර විටක පුහුණු වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තිතට වෙඩි තියන්න පුළුවන් කියලා වෙඩි තියන්න පුළුවන් මට්ටමට එනවා. ඔක්කොටම නෙවෙයි. ඉතින් වගේ කයේ හිත පවතින තාක් කෙලස් නෑ කියලා හිතා ගන්න. ඒකටයි මේ අපිට මනුස්සකමක් ලැබිලා තියෙන්නේ. අපි ඒක තියේදී වෙන මනුස්සකයක් ගැන හෝ වෙන වෙලාවක් ගැන හෝ අතීතයක් ගැන හෝ අනාගතයක් ගැන කල්පනා කරන හැම වෙලාවෙම කෙලෙස්. ඒ නිසා කායගත සතිය කියලා බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ මේ ඕලාරික අත්පරිලාභේ. තමන් කරන දේ ඉන්න ඉරියව්වේ හැටියට කයෙහි හිත පවත්වන්න පුළුවන් නම් ලෑල්ලට වෙඩි තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් කල් යනකොට හරියට තිතට වෙඩි තියෙන එක එනවා. ඒ නිසා ওই තියෙන විදිහට දැඩි ආයාස කරලා ආනපානට යන්න එපා. මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දාන්න. ඇවිදිනකොට සක්මණට ඇවිදින බව දාන්න. නිදාගෙන ඉනකොට නිදාගෙන බව දාන්න. කන වෙලාවේ කන බව දාන්න කියලා මේ කයේ හිත පවත්නවා නම් ඒක විශාල ජයග්‍රහණයක් නිසා ඒකට අරගත්තට පස්සේ තමයි කය ඇතුලේ තියෙන ආනපානේ හෝ පිම්බි මෑකිලිම හෝ වම දකුණ වතින් හෝ කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ඉස්සෙල්ලා අපි සතුටු වෙමු කයේ පවත්ීමේ තියෙන දක්ෂකම දෙක කය පවත්වල තියෙන විවේකයක් තියෙනවා. විශේෂයෙන් මේකට විතරයි මෛත්‍රී කියන්නේ. මින් එවිට ඉන්න හැම වෙලාවෙම අපි ඉන්නේ නුරුස්නා ගතිය. තමන්ගේ කයේ හිත පවත්වන මිනිස්සයා සුඛී අත්තානම් පරිහරාමි. මට හම්බෙච්ච ආත්මය මේ වුණා ඕලාරික අත්පැටලාභේ සෝසිය පරිහරණය කරනවා. ඒකත් නැහැ. ඒකත් නැත්නම් මනුස්සකම නැහැ. පොරතම මනුස්සකම කියන්නේ. උගෝ දෙනෙක් මේ දරුවන්ගේ ප්‍රශ්න, ව්‍යාපාර ප්‍රශ්න, ආගමික ප්‍රශ්න ඔළුවේ තියාගෙන තමන්ගේ හිතේ කයේ හිත පාත්ත ගන්න නැතුව ඒව ලොක් කරගෙන ජීවත් වෙනවා. ඉතින් sorry තමයි. sorry.com උදේ ඉඳලා හැන්ද වෙනකන් අරයාගේ ප්‍රශ්නේ මෙයාගේ ප්‍රශ්නයි අරකයි මේකයි බැරි වෙලාවත් කයට හිත આવොත් පිට ගෙදරකට ගියා වගේ. වැරදිලා වගේ. කොහොම තමයි අපි සංසාරේ දිගටම ඇවිල්ලා තියෙන්නේ. දැන්වත් පුළුවන් තරම් තමන් ඉන්නේ ඉරියව්වේ හිත පවත්තන්න දන්නවනම් ඒකට ඉවල හිතන්න කවදා හරි එමෙ ඉරියව්වේ හිත පැවැත්වෙන කැමැති යෝගාචර පිසක් එක්කින් හම්බෙච්චාම් මොන තරම් බ්‍රහ්ම සම්පත්තියද මොන තරම් දේව සම්පත්තියද මොන තරම් සත්පුරුෂ සම්පත්තියද පොඩ්ඩක් ගිහිල්ලා බලන්න යකඩ ගීට්ටුවෙන් එහා පැත්තේ එකේ එකියක් ගන්න පුළුවන් දෙන්නේ එකෙක්වත් නැහැ. ඔක්කොටම විවිධාකාර බලාපොරොත්තු තියෙනවා මේ වර්තමාන මොහොත පන්න ගන්න. ඉතින් ඒක නිසා ඇතුළට එන්න හරි බයයි මේක ඇතුළේ යක්කෝ ඇති කියලා හිතාගෙන. මේක ඇතුළේ 아무තු සත්ව జాතියක් ඉන්නවා කියලා හිතාන. මේ කට්ටිය උනත් දැන් හෙට ඇඳ ගෙදර ගියාට පස්සේ යක්කෝ තමයි. ඔය කොච්චර ಜಾති කෙරුවක්වත් ගේට්ටුවෙන් එහා පැත්තේ වෙනම ආණ්ඩුවක් සියඹල ආණ්ඩුව වගේ එකක් තියෙනවා. ඇතුළේ වෙනම ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා කයට හිත ගත්තා කිව්වනම් ඒක විශාල ජයග්‍රහණයක්. ඒ ඕලාරික අත්පැටලාවට ගියාට පස්සේ තමයි සංඥාමය අත්පැටලාවට යන්න. මනෝමය අත්පැටලාවට යන්න පුළුවන්. ඊට පස්සේ තමයි සංඥාමය අත්පැටලාවට යන්න පුළුවන්. ඒ නිසා අපි කාම ලෝකේ අතාරින්න ඕන නම්, මෛත්‍රී කරන්න ඕන නම්, හැකියාව අනෝ ඉන්න හැම වෙලාවෙම ඒ මොහොත, ඒ ඒ කය හිත කරගෙන සතිය පවත්වාගෙන යන පසු වෙනකොට අර ටික කර ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු තියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව බොහෝ විට වැලිමලුවේ සක්මනේ යෙදෙනෙමි එහි ඇති ගොරෝසු බව සිනිඳු බව සුමට බව එරෙන සුළු බව වියලි බව තෙත් බව එමෙන්ම ඇඟිලි කරු අතරේ වැලි කැට සමග රැඳී එන කුඩා ගල් කැටද ඊළඟ වාරයේදී හෝ පියවර කීපයකදී ඒවා දිලිහෙන හැටිද දැනගතිමි බොහෝ විට පියවර 7ක් හෝ 8ක් යන විට සිත අරමුණෙන් බැහැර වූ අතර නැවත ගෙනීමට සමත් වුනි. ඉඳ හිට වාර 3-4ක් සිතට නොදැනීද ගමන් කර තිබුණි. සිත බැහැර යාමේ ගැටලුව නිසා වම සහ දකුණු වශයෙන් සිත යෙද වූ අතර ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් මෙනෙහි කිරීමට උත්සාහ නොකළෙමි. මෙම නිස්සරණ වනයේ තුලදී වැලි මළුව තුලද නේකවිද කුමීන් සහ කුඩා සතුන් දැකීමෙන් දැඩි බියක්ද දැනුනි. වරහන් ඇතුලේ සසර. පරියංක භාවනාව. දෙන්නම් විනාඩි 30 40ක් නලියන්නේ නැතිව සිටිය හැක. බොහෝ විට දැන් මෙනෙහි කිරීම අරමුණේ උත්සාහ කරමි. ආනාපානයේදී ආස්වාසේ ඊතාසියුම් ගොරෝසු බවක් දැනෙන අතර ප්‍රස්වාසය නම් නොදැනේ. එනමුදු හුස්ම නාසය අභ්‍යන්තරයේ කොහේ හෝ වදින බව දැනේ. හරියටම කොතනද කියා කිව නොහැක. සිත අරමුණෙන් බැහැරවීම නිතර සිදුවේ. නමුදු නොගැටීමට වග බලා ගතිමි. වැඩිපුර උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔ මේක අර පසු කොටසේ රචනෙ ලියලා තියෙන විදිහට ආශ්වාස ප්‍රශ්වාස දෙකෙන් ප්‍රශ්වාසය ආශ්වාසය හොඳට තියෙනවා ප්‍රශ්වාසය හොඳට තේරෙන්නේ නැහැ කියලා දන්න එකෙන් හොඳට තේන අරමුණක් හොඳට තේරෙන අරමුණක් ගොරෝසු අරමුණක් දැනගන්නවට වැඩිය විශාල සතියක් තියෙන්න ඕනේ නොතේරෙන අරමුණක් දැනගන්න. සියුම් අරමුණක් දැනගන්න. ඒ නිසා යොමුව දෙන්න ඕනේ, ගොනුව දෙන්න ඕනේ, එල්ලේ දෙන්න නොතේරෙන ප්‍රශ්වාසයේ තමයි වැඩි සතියක් තියෙන්නේ කියලා. සාමාන්‍ය හිත හිතනකොට පේන අරමුණේ තමයි සතිය හොඳට තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම කියනවා නම් අරමුණ පේන්නේ නැහැ. හැබැයි හිත පිට ගියේ නැති බව දන්නවා. සතිය තියෙන බව දන්නවා. සියුම් බවක් දන්නවා. ඉතින් මේ විදිහට හැම වෙලාවෙම භාවනාවේ හොඳ සහ වඩා හොඳ කියන දෙක පේන්න තියෙනවා. යෝගාචරණ නිතරම දැනගන්නට මේ හොඳ හොඳයි. හැබැයි හොඳේ ඉඳලා වඩා හොඳට යෑම තමයි ඕපනයික ගතිය කියලා කියන්නේ ධර්මයේ. ඉතින් හොඳේක දැනගත්තට පස්සේ හොඳින් වඩා හොඳට යෑමට නිතරම ලදලද අවස්ථාවේ ක්ෂණයේ පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා ඕනම තැනක යෝගාවචරයේ කටහඬ ඇවුල දුන්නොත් යා වார்த்தාව තුලම හොඳ එක පෙන්නනවා, වඩා හොඳ එක පෙන්නනවා. මතික යෝගාවචරය ලියන්නේ එක දැනගෙන නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. සුද්ධ කළ දෙන්න ඕනේ මේක හොඳයි. මේක වඩා හොඳයි. නිසා ලද හැම වෙලාවෙම හොඳින් වඩා හොඳට යන එක තමයි යෝනිසමංස්කාරය කියන්නේ. නමුත් අපි ඊයේ ධර්මදේශනදී මතක් කරගත්ත විදිහට ඒ බණ අහලා තිබුණ නැත්නම් ගොරෝසුට වැටෙන එක හොඳයි කියන ඊට තියෙනවා. සියුම් වැටෙන එකට ද්වේෂයක් නැත්නම් අකමැත්තක් එන ඊට තියෙනවා. එතකොට හොඳ නරක දෙක අතර අර්ථකතනේ පැටලෙනවා. එතකොට කමඨාන සුද්ධ වෙලා නැහැයි කියලා කියනවා. ඒ නිසා අනිදාසි ගියාට පස්සේ ප්‍රසවාසය වැටෙන්නේ නැති වුණාට වැටෙන්නේ නැති ඒ සියුම් කොටසට ඊට පිට ගිහිල්ලා නැහැ. කොහේ හරි තියෙනවා මෙයා කියලා හරියට ඔත්තු බලන කෙනෙක් රහස් පොලිසියෙන් හොරා නැති වෙලාවේ ඒකන සැලකිල්ලෙන් ඉන්නවා කොයි වෙලාවක හෝ හොරා සමංගේ දර්ශනපතේට ආවොත් අල්ලා ගන්න සුළු. ආන්නේ ඉඳීමන තමයි අප්‍රමාදේ කියලා කියන්නේ. හොර ඇවිල්ලා අල්ලන එක පොලිසිය වැඩි. හොරා ඉඳි ඉස්සෙල්ලා අවධානයෙන් ඉන්න එක රහස් පොලිසිය වැඩි. ඒ නිසා මෙතන සතිය ගොඩාක් වෙලාට රහස් පොලිසිය වගේ අර සියුම් දේ දිහා ගොරෝසු දේට ගොරෝසු දෙන් සතිය ඇති කරගෙන වඩා සියුම් දේට තීව්‍ර කරගන්න එක තමයි කළ යුත්තේ. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ මාගේ පරියංක භාවනාවේ වර්තමාන தත්ත්වය ගැන ඔබ වහන්සේට ලියා දක්වමි. පරියංක භාවනාවට හිඳගත් සැනින් මාගේ ඇඟේ පපුව මැදින් පොඩි ගැස්මක් ඇති වී ඇඟේ පැද්දීම ඇති වේ. එය දිගටම මුළු පරියංකයේම සිදුවන සිදුවීමකි. එය ඔබ වහන්සේට පළමු දිනම ලියා අදහස් උපදෙස් ගත්ෙමි. මේ වන විට මට මම මෙතන යන්න සිතන විටම එසේ පැද්දීමක් ඇති වුවත් සමහර පරයන්කවලය ශරීරයේ ඇතුළත පමණක් සිදුවේ. සමහර පරයන්කවල ශරීරයේ පැද්දීම සිදුවන විට මම ටික වේලාවකට පසු S2 ඇරගෙන කය දෙස බලා සිටිමි. එය රිද්මානුකූලව සිදුවේ. තවත් පරයන්කවල ආසනයේ සකසා මම මෙතන යන්න සිතා හිසේ සිට කය දෙස දෙවතාවක් පමණ බලන විට පිම්බීම හැකිලිම හෝ ආස්වාසය නොදෙනී. සිත එක තැනකට එක තැනකම නවතී. ශබ්ද ඇසී. ඇඟේ ඉඳගෙන ඉන්න ආසනයේ පිටිපස තද වී ඇති කොටස පමණක් දැනේ. කෙල සමහර විට ගලා එයි. මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම ඒ ස්පර්ශ කිරීමට මට අගෝස්තු 16 වෙනිදා සිට නොහැකි වියයි. එදා සිට අද වනතෙක් මේ පැද්දෙන తත්වය පවතී. මා නිවසේදී පරයන්කය සක්මන භාවනාවල නියැලෙමි. ඒ අතර වාරයේ සියලුම පරයන්ක එකකට එකක් වෙනස් වුනි. මේ தත්ත්වය දින කීපයක සිට පවතී. ඔබ වහන්සේ කියන විදියට සිරිදෙව්දුව වැඩලා කියා ඊතා සොම්නස්යෙන් මේ භාවනාව වඩමි. ඔබ වහන්සේගේ අවවාද උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර නිර්වාණය ලැබේවා. තෙරුවන් සරණයි. මේක කොයි විලහරි අරමුණු ඔක්කොම එක එක වශයෙන් තියෙන අරමුණු ගෙවන් වෙලා මුළු කය පුරාම පවතින කම්පන ගතිය, චංචල ගතිය, පැද්දෙන ගතියක් කියලා ආවට පස්සේ උගෝ දෙනෙක් කෝල වෙනවා, උගෝ දෙනෙක් බය වෙනවා. මේ ඇස්තික වහකට පස්සේ මේ කයේ විශාල බලවේගයේ පේශ කර්මාන්ත ආයතනයක් වගේ වැඩ වගයක් කරනවා. ඉතින් කිසි කෙනෙක් හිතන්නේ නැහැ. ඒ මොකද චිත්‍රයක් දිහා බලනකොට අපි කැන්වස් එක දිහා බලන්නේ වගේ අපි චිත්‍රය බලලා නතර වෙනවා. නමුත් කැන්වස් එකේ තියෙන හොදලා හරියට පස්සේ චිත්‍රයේ තියෙන හොදලා හරියට පස්සේ කැන්වස් එක පේනවනේ. අනිවාර්යයෙන් භාවනා කරනකොට කරනකොට අර උච්චාවච වෙන අරමුණ හිමිටෙමිට අයින් වෙනවා. අයින් වුණාට පස්සේ මේ කය දිගටම සංඥාවක් නිකුත් කරනවා මේ සංඥා තුනකට කඩලා ඉගෙන ගන්න පුළුවන්. මම මැරිලා නැහැ කියලා දන්නේ ඕකෙන් තමයි. මට නිින්ද ගිල්ල නැහැ කියලා දන්නේ ඕකෙන් තමයි. මම සිහියෙන් ඉන්නවා කියලා දන්නේ ඕකෙන් තමයි. ඒක නිසා ඒ ඉස්සල්ලා අපි ගන්න ආස්වාස් ප්‍රසාර. ඒව රිද්මය අනුකූලයි. නමුත් මේ තියෙන කම්පන චංචල වේගයේ හටගන්මක් මැදක් මුලක් අගක් නැහැ. පටන් ගත්තාම දිගටම කම්පන වේගයක් තියෙනවා. මේකට ගියාම තමයි හොඳටම හිත අපිට කරගන්න පුළුවන් ප්‍රමාණය අඩුම කෙලස් ප්‍රමාණය තියෙන තත්වයේ. ඉතින් මේක දැනගෙන මම මැරෙලා නැති බවට මට හොඳටම විශ්වාසයි. නිින්ද ගිල්ල නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. මේක ගොඩාක් ගොරෝසු රතිපිට තමයි මේ තුනී උනේ කියලා මෙහි හිත පවත්නවා නම් අපිට මේ භවය කියන එක තේරුම් ගන්න පුළුවන්. පැවැත්ම කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක මට අයිති එකක් නෙවෙයි. දිගට මේ පණ ඇතිකයි සසඤ්ඤීමි සමනකේ සංඥාව සහිත මනස මනසයිත කය කොහෙට දිගටෝම ඒකේ ආයුෂ්මේ පවත්නවා. ඒක තමයි අඩුම කෙලස් ප්‍රමාණය. ඒකෙමදී රූප බැලුවා, ශබ්ද ඇහුවා, ගන්ධ රස පහස ඔක්කොම මේ මන தත්ත්වේ චිත්ත தත්ත්වයටපත් වෙනවා. චිත්ත தත්ත්වයටපත් වුණාට පස්සේ ආය හොදන්න බෑ. හොදලා සුද්ධ කරන්න බෑ. ඉතින් පුළුවන් තරම් චිත්ත தත්ත්වේ ඉඳලා යටට යන්න මේකට කියනවා ඉන්ද්‍රිය බද්ධ தත්ත්වක ඉඳලා ඉන්ද්‍රියන් හා බැඳී තත්ත්වක ඉඳලා අනින්ද්‍රිය බද්ධ தත්ත්වයට යනවා. එතකොට ඔය දැනෙන කම්පණය කනටත් නෙවෙයි දැනෙන්නේ, ඇහැටත් නෙවෙයි දැනෙන්නේ, නහයටත් නෙවෙයි දැනෙන්නේ, දිවටත් නෙවෙයි දැනෙන්නේ, කයටත් නෙවෙයි. ඒක නිකන් මේ කරන්ට් එකක් ගන්නවා වගේ ඔහේ පවතින. හරිම කම්මැලි. හරිම ඒකාකාරී. හරිම අසරණයි. හරිම එපා කරවන සුළුයි. ඉතින් ඒ නිසා අපි මොනවා හරි බණක බීඩියක් බොන්නේ ඉතන එහෙම නැත්නම් චූයින් ගම් එකක් කන්න හදනවා එහෙම නැත්නම් චොක්ලට් එකක් කන්න නැත්නම් SMS එකක් ලියනවා එහෙම නැත්නම් චිත්‍රපටයක් බලනවා නැත්නම් පත්‍රය අහනවා මොනවා හරි කරනවා මොකද අපිට කෙලෙස් නැතුව ඉන්න බෑවා උන වාගයකට කෙලෙස් නැත්තත් කොහොම හරි අරන්තුනට පස්සේ මොනවා හරි අපේ තියෙන විනෝදාංශයක් දාගෙන කවුරු හරි ඇසුරු කරගෙන අර පෑදීතියට බොරදිය දාගන්න. ඉතින් දාගෙන ඊට පස්සේ කියනවා කනවා කනවා කනවා කනවා කියලා මැරෙන්න ආවා. ඉතින් බුදුහාඳුරෝ කියපු දේ කරන්න ඔච්චරම අමාරු නෑ. අපිට තියෙන්නේ අගේ අගේ කරන්න දන්නේ නැතිකම. අපි හිතන්නේ මේක පාළු ගතියක්, කාංශයක්. බුදුජානක මේකට කියන්නේ හුදේකලාව, විවේකය, ක්ෂණ සම්පත්තිය, සාසන සම්පත්තිය, විශ්‍රාමය කියලා. අපිට ඒක පෙන්වන්න බෑ. ඒක නිසා ඒ தත්වෙට ගියේ නිකන් නෙවෙයි. බුදුහාමර කරුණු දෙකක් කියනවා අපට. එකක් මේක ප්‍රතිපදාව නිසා වෙච්ච වැඩක්. දෙක කෙලෙස් අඩු තත්වයක් කියන එක සමාදන් වුණා නම් මේක අරසා කරනවා. තමයි මේක අහම්බෙන් වෙච්ච දෙයක් අතවැරද්දක් නැත්තම් මේකට බයලජ්ජා පහල කරන්නේ ඒකාකාරීකම් බහරගත්තොත් අලුතෙන් කෙලෙසයක් ඇති වෙනවා. මේක අහම්බයක් කියලා හිතනවා. මොකක් වාර ගාණක් කරලා කරලා ප්‍රතිපදාවෙන් ලැබිච්ච දෙයක් කෙලෙස් අඩු තත්වයක්. දැන් ඕක රකපන්. දැන් ඕක අරසා කරන්න කියලා යන්න පටන් ගත්තොත් පේනවා මේක මානවයට හම්බෙච්ච උප්පත්ති සම්පත්තිය. බර්ත් රයිට් එක. නමුත් අපි ඒකට කම්මැලිකම කියලා, නීරසකම කියලා, කොංගුණයි කියලා, පාළුයි කියලා අයින් කරාට පස්සේ ඉතින් බුදුහාමරංගේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් සංඝයාගේ දෝෂයක්වත් නෙවෙයි. මේ ඔළුවේ දාගත්ත මිමි දණ්ඩ වැරදි නිසා අපි ගණයා කෙරේ බැඳෙන ගතියක් තියෙනවා. කුලයා කෙරේ බැඳෙන ගතියක් තියෙනවා. ඉඳුරන් කෙරේ බැඳෙන ගතියක් තියෙනවා. බාහිර අජත්ත බයිද ආරමුණු කෙරේ බැඳෙන ගතියක් තියෙනවා. මොකද මේක තිබුණට අගේ කරන්න නැති නිසා කවදා හෝ මේකට අගේ කරන්න. ඒකට manussත්වයට අගේ කරනවා. ඒකට ඕනම කෙනෙකු විවේකීර කදාවත් බාධා කරන එකක් නැහැ. ඒ මනසට අගේ කරනවා හෝ නැතුව හරි යාර දෙන්න ලොකුම දේ තමයි විවේක වෙන්න දෙන්නේ. ඒක තමයි දෙන්නේ. ඒකට තමයි Tamanට විවේකේ ලැබෙන්නේ. තමයි මේ විවේකේ බාධා වුණොත් බාධා කළොත් අපි අනුගේ වීකටත් බාධා කරන. ඒකට අපිට වීකේ හැමෙලා අපිට ඉන්න දෙන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා කරදර කරනවා. ඒ නිසා මේක Taman අගය කරන ගමන් Tamanගේ දරුවන්ට හිත මිත්‍රයන්ට මනාපයට දෙන්න ක්‍රමයක් තියෙන එක ඒක තමයි සාසනය කියන්නේ. ඉතින් ඉස්ලාම මේක අගය කරන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන යනුවෙන් සිතා ටික වේලාවක් අරමුණක් නැතිව දකුණ කියා සිතා දකුණු කකුලට හිත යොමු කරනවා වම් කකුලට සිත යොමු කරනවා මෙසේ දිගටම ලනුපැදුණු මත සක්මන් කළෙමි කකුලට ගොරෝසු බව දැනුණා කකුලට තදවන බව දැනුණා ඔසවන විට පහසුවක් දැනුණා කකුලේ බර ගතියක් දැනුණා එක දිගටම සක්මන් කරගෙන ගියා කැරකිල්ල වගේ දැනුණා මම කෙළවරේ මද වේලාවක් සිටගෙන සිටියා පසු නැවත සක්මන් කළා වාර දෙක තුනක් කර ආපසු පරයන්කේ වාඩි වුණා. පරයන්ක භාවනාව. මම වාඩි වී සිටින බව දැනගෙන කයට සිත යොමු කර බැලුවා. ආස්වාසය හා ප්‍රස්වාසය දකුණු නාසයේ කෙළවර උණුසුමටත් ප්‍රස්වාසයේදී සීතල ගතියටත් දැනුණා. හුස්ම දෙස බලා සිටින විට කම්පන චංචල ස්වභාවය උදරයේ සහ පපුවේ දුටුවා. මේසේ දකුණු අතටත් වම් අතටත් දැනුණා. බලාගෙන සිටින විටය බිඳි බිඳි යන බව දුටුවා. ඊට පසු මේ කිසිවක් නැතිව පපුව තුළ පමණක් හුස්ම ගන්නා විට පිම්බීමක්, හෙළනා විට හැකිලීමක් දැනුණා. මෙසේ කර මෙසේ කරගෙන යන විට අත් දෙක හිරිවැටි ඉදිකටු වලින් අනිනවා වගේ තේරුණා. කයට උණුසුම දැනුණා. මේ ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට මේ ආත්මයේදීම උතුම් නිර්වාණයම අවබෝධ වේවා. අර ඉස්ලා ලියුපෙකනාගේ වගේ අර <clears throat> පොදු ලකුණට යාගෙන එන පූර්ව නිමිත්තමයි පෙන්වන්නේ. ඒක නිසා ආසස් ප්‍රසාදයේ හෝ ඒ උච්චාවච වෙන අරමුණු පේන තාක් බලන්න. අන්තිමට ඔක්කොම අරමුණු නිකන් දිය වෙලා වගේ තුනී තුනී මොහොතේ රැල්ල වගේ නෙවෙයි ඈත මොහොතේ සිටිජේ වගේ ඒකාකාර වෙන්න පටන් ගන්නවා. ඒක හරි කම්මැලි බව නම් හැබෑව ඒකාකාරී බව හැබෑව. නමුත්තර මේ රැලි ඔක්කොම ඕකටම තමයි දී වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒක ආවට පස්සේ ඇඟ විශේෂයෙන්ම අපි චර්මේ හැම උද්දුම සංඥාව ගැන නිකුත් කරන්න පටන් ගන්නවා. කූඹි ජූර්ණා වගේ, ඉදිකටු අයිනා වගේ, රත් වෙනවා වගේ, සීතල වෙනවා වගේ. ඒකට හේතුව දැන් රුධිර පද්ධතියේ මධ්‍ය සුසුම්නාවට කිචි කොටු වෙනවා. ශරීරේ බාහිරයට නැව නතර කරනවා. එතකොට මේ ඔක්කොගෙම නිකන් හිරි තිබිලා හිරි යනවා වගේ නැත්තම් හිරි හැදෙනකොට වගේ ගොඩාක් ලකුණු පහළ වෙනවා. ඒක ඇත්තටම ලොකු හිතමනාප කරන දේවල් නෙවෙයි. නමුත් ඒ වෙලාවට අර කිඹුලා කෑව ඉවසන්න පුළුවන් කොහිල කට ඉවසන්න බෑ වගේ දැනෙනවා. කරවැවනේ යන්න දුන්නොත් එන්න එන්න එන්න හිත මධ්‍ය සුසුම් නාට කොටු වෙනවා. ඒතර මේ ඉඳුරංගෙන් මොන සංඥා ආවත් ගන්නෑ. එයා ගන්නේ අර පැවැත්ම පිළිබඳව මම වෙමි කියන එක පිළිබඳ කතාව ඒක හරිය නීරසයි. ඉස්සලගෙදිත් මං කිව්වේ ඒකයි. මෙතන ඉන්නේ එක්කෙනෙකුටවත් භවනා කරනකොට නෑවිල්ලා නෑ. එක්කෙනෙකුටවත් දන්නේ මේක තමයි භවනා මාර්ගය කියලා. මේ හොඳට වඩා හොඳ මේකයි කියලා දන්නේ. ඉතින් අපි කරන්නේ ආයසරයක් ඇඟ කහලා ආය රත් කරලා ආය රුධිර පද්ධතිය ගන්නවා ස්නායු පද්ධතිය අපි චර්මයේ. එනත ඇති කරලා බලන්න. එහෙම නැත්නම් ශිල්පේ දන්නේ නැත්නම් නින්දට වැටෙනවා. ඉතින් ওই දෙකට ඔච්චර ලස්සන වැඩි යන වෙලාවේ නින්දට වට ගන්නෙත් නැතුව ආය අරමුණට ප්‍රිය කරන්නෙත් නැතුව කඹේ ඇවිදින්න වගේ. කඹේ ඇවිදලා ඈතට යන්න යන්න කඹේ ස්ථාවරේ අඩුයි. බැඳලා තියෙන තැන ලේසි. මැදට මැදට යන සංගිලි පාන මුණත් හෙල්ලෙන ගතිය වැඩි. අන්න එතෙන්ට යනකොට එන්නේ එන්නේ එන්නේ වෙන එකලස ඒ වෙන සුස්සර කිරීම මේ ලෝක විශේෂක තියෙනකන් නෙවෙයි. අර්ග කරපේකරන තමයි කරන්න පුළුවන් කියන්නේ. ඒ නිසා ලෑස්තිලා යන්න ගුරුසු අරමුණ තියෙනවා නම් බලන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ගුරුසු අරමුණකුත් මුලැමැදාග ගත්තාම මුලයි අගයි දෙක තින්නේ සම්සිඳලා තියෙනවා. මැද තමයි ඕනේ අරමුණක ගොරෝසු. ඒක තැම්පත් වුණාට පස්සේ පේන දේනේ ඔබ ඒකාකාරී ගතිය. ඒක පෙර නිමිත්තක් විදිහට අඳුනා ගන්න පුළුවන් නම් කියන්න පුළුවන් පෙර සංසාරේ භාවනා කරලා තියෙනවා කිය. එහෙම නැත්නම් මෙහෙම කියනකොට බාර ගන්නවනම් සත්පුරුෂයි කියලා කියන්නේ. තර්ක ඥාන තියෙනවා කියලා ගන්න පුළුවන්. ඒ දෙකම නැත්තම් බුදුහාමුදුර පහළ වුණයි කියලා කරන්න දෙයක් නැහැ. භාවනා කරේ කියලා කරන්න දෙයක්වත් නැහැ. ත්‍රිපිටකය දැනගත්තයි කියලා කරන්න දෙයක්වත් නැහැ. ඒ මොකද අර හොඳ වඩා හොඳ දෙක තේරුම් අරගෙන වඩා හොඳට තල්ලු කර ගන්න දන්නේ නැත්තම් මේ අවස්ථාව පැටලෙන. ක්ෂණේ පැටලෙන නිසා ඉස්සල්ලා ලිපිය සඳහන් වෙච්ච විදිහට පුළුවන් තරම් ඒ tempත් එකට එනකොට ඒක සිද්ධි බහුල නෑ කියලා චෝදනා කරන්නත් එපා. නින්දට වට ගන්න දෙන්නත් එපා. ආය අරමුණු පතන්නත් එපා. අර ඇහිවිච්ච ඒකාකාරීකම අරිට වඩා නිකලස් තනක් කියලා ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. පෙර දිනවලට වඩා ඉක්මනින් හිත තැම්පත් විය. විවිධ අරමුණු කරා දිවීමේ ප්‍රමාණය හා එහි රැඳෙන ප්‍රමාණය ඉතා කෙටි කාලයකදී සිත නැවතිල්ලේ නාසිකාග්‍රය මත හැපි හැපි යන එන ආස්වාස ප්‍රස්වාස වාතයේ දෙස බලා සිටියෙමි. මගේ ශරීරයේ වීදුරුවක් මෙන් විනිවිද පෙනෙන ආකාරයක් දුතිමි. කය පවතින බවක් හෝ නොදැනිනි. ක්ෂණයකින් ශරීරයේ අභ්‍යන්තරයේ දිස්විය. උගුර මත එල්ලී සෙම වැදැල්ලක් බඳු යමක් එල්ලා වැටෙන ආකාරයක් දිස්විය. ඇඟ ගිනි ගන්නාක් මෙන් උණුසුමක්ද තව තැනක සිසිලක්ද දැනුනි. පැයකට ආසන්න වේලාවක් අරමුණෙහි සිට රඳවා ගැනීමට සමත් වීමි. සක්මන් භාවනාව. එක දිගට පැය භාගයකට වඩා සක්මන් කළෙමි. පාදයේ දෙසම සිට රඳවාගෙන දිගටම සක්මන් කළෙමි. එකවර හිස බරගතියක් දැනිනි. ඒ සමගම අවටින් අඳුරක් සමග ශරීරයෙන් නොදිනී යන ආකාරයක් දැනිනි. ඉදිරියේ තිබූ බංකුව මත මම හිඳ ගතිමි. දැස් පියා ගතිමි. ශරීරයෙන් කිසි වෙහෙසක් නොමැතිව පෙනකැටි ජල බිඳුවෙන් ඊටමත් කුඩා අංශු සමූහයක් එකම දිශාවකට ගලාගෙන යන ආකාරයක් දිස්විය. මාගේ ශරීරයෙන් සැහැල්ලු බවක් දැනුණු අතර ශනියකින් දැස් මත පැහැදිලි සුදු පැහැති රෙදි කඩක් බඳු අවකාශයක් දිස්විය. එය ඊටාම පැහැදිලි ශාන්ත පෙනුමක් ගනී. වෙන යමක් දිස් නොවුණු අතර නාසිකාග්‍රයට සිත යොමු විය. භාවනාවෙන් අවදි වූ මගේ සිතට මහත් පහසුවක් හා ශරීරයට මහත් පහසුවක් දැනුනි. ගඩතර ස්වාමින් වහන්සේ මේ අද දින මගේ භාවනාමය අත්දැකීමයි. පින්වත් ඔබ වහන්සේගෙන් තව දුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්බව දීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. ඒක දොස්තර කෙනෙකුට දුන්න නම් කියාවේ ගිඩිනස් එන්නේ ප්‍රෙෂර් නැගලා බ්ලඩ් ෂුගර් බහැලා කරුණාකරලා ගිහලා ටෙස්ට් කරන්න. ඒතකොට තවත් ප්‍රෙෂර් නගිනවා. තවත් බ්ලඩ් ෂුගර් බහිනවා. මුඛක්කත් වෙයිම වාඩි වෙලා ටිකක් වෙලා ඉන්න නයික් කෑවත් කරන්ට් එක වැදුනා ඩයබටිස් ආවත් ප්‍රෙෂර් නැග්ගත් heart attack ආවත් විවේක වෙච්ච ගමන් බැලනවා. මේ තියලා තියෙන මේ කුලප්පු කරන දඟලන්න තමයි. දඟලෙමුත් වැඩි වෙනවා. අහන්න දෙයක් නැහැ. දොස්තර නෙවෙයි දොස්තර වුණත් කරන්න දෙයක් නැහැ ඒ වෙලාවට. ඉතින් ඒ වෙලාවට තමයි බුදුහාමුදුර කියන්නේ ඔබ කරපු භාවනා බලපන් හිම පාත්‍රයක්. පාත්‍රය බලන්න ඉඳපන්. ඉවරයි. ඒ කවුද අපිට ඔය උපදේශ දෙන්නේ? ඊට ඉස්සෙල්ලත් කියන බ්ලඩ් සුගර් චෙක් කරන්න කියලා. පස්සේ බ්ලඩ් සුගර් චෙක් කරන්න කියලා. ඊට පස්සේ ප්‍රෙෂර් බලන්න කියනවා. ඊට පස්සේ මෙව සිල්ලන්නේ වෙයි ඈ. heart attack ද දන්නෙත් නැහැ. ආ ඒකට heart attack තමයි. එයාට හැදෙනකොට ගෙදර උන්ටත් heart attack. මොකක්වත් වෙන්නේ නැහැ. මොනම දෙයකටත් වෙන්නේ නැහැ. කාලය තමයි එකම උත්තරේ ලෙඩ ඔක්කොටම. මොනවා හරි කලබලයක් වෙදියා හේ විස්රාම වෙන්න විස්රාම වෙන්න බැරි නම් පෙරපින්නේ නැහැ. ඒ ඉතින් හිර ගෙදරක ඉන්නේ කාට කරත්ත බැඳගත්ත කෙනාට විස්රාම වෙන්න බෑනේ. අපිත් එහෙම ඔළුවේ තියාගෙන ඉන්නවනම් ඒක තමයි කර්ම කියන්නේ. එහෙම වෙනකොට එහෙම අපිට පුළුවන් නම් මේ මොකද වෙන්නේ කියලා බලන්න ශරීරයේ සම්පූර්ණ යාන්ත්‍රණයක් තියෙනවා කිසිම බෙහෙතක් නැතුව කිසිම ඔපරේෂන් එකක් නැතුව කිසිම කන්සල්ටන්ට් එකක් නැතුව කරන්නේ. ඉතින් අපි කවදාවත් Taman කන්සල් කරන්නේ බොඩි නොලෙජ් එක කවදාවත් බලන්නේ නැහැ. එනිසා එකක් වෙන්න හරි දෙකක් වෙන්න හරි තුනක් වෙන්න හරි ඊට පස්සේ මේ ලෝකයා ඉන්නේ පුදුම වීර කඩදාසි ලිපේ දාම් කට්ටියක් වගේ පුදුම තක්කු මුක්කුව කරගෙන. ඒ කට්ටිය ගෙම්මනේ මේ වෛද්‍ය විද්‍යාව කඩාගන්නේ. ඒ කට්ටිය ගෙම්මයි සයිකියාට්‍රිස්ලා කඩාගන්නේ. ඒ කට්ටිය ගෙම්මයි පේන පේන කියන කට්ටිය කඩාගන්නේ. උන්ගේ දෝෂයක් නෑ. උන් ඉතින් කෙමනාට වගෙන ඉන්නවා පාරයිනේ. අවුෙච්ච එකයි ඉවරයි. ඒ ලොකු සංසිර එක දවසක් හොඳටම වගේ වෙලා ඔක්කොමලා සංඝයා වට වෙලා බය වෙලා 25 කුටියට. ඊට පස්සේ ලොකු සංසිර මොන જાති කිව්වත් ඒකත් යන්නේ නැහැ. කියන්නේ සංඝයා වහන්සේලා. ටිකක් කළා ගියස ලොකු සංසිර කිව්වා මේ මාව නැගිට්ටවලා පැත්ත දාපු ගමන් හුස්ම ගන්න බෑ. පැත්ත වැටිච්ච ගමන් කෙලින් කරලා තියලා කොට දෙකක් හේතු කරගෙන ඒකල ගමකට කරුණා කරලා ওই නමල දැන් යන්න. මට එකයි කරන්න තියෙන්නේ. මං හරි ගියාට පස්සේ කෙන්දිර ගන්නම් කිව්වා. කහින්නම් කිව්වා. ඉතින් අපි දැන් ගිහලා යන්නේ සක්මන කෙරවලටලා ඉන්නවා. ඉතින් අවවත් උනොත් අපි වගේ කියන්නේ බෑ. වෙන්න අපිට ලොකු සංහතියක්පත් උනන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි වගේ කියන්නේ බෑ. ඔන්න ටිකක් කළා නම් ලොකු සංහතිය කිව්වා කට්ටිය ගියා ඊට පස්සේ කිව්වා මේ නමලට මං කියන්නේ මේ වෙලාවල් වලට කලබල වෙන්නේ නැතුව හුස්ම දිහා බලනින්න මට බෑ ওই නමල ඉන්නකොට. අයින් වුණාට පස්සේ හේ මේක නතර වුණා. ඉච්චනයි. දැන් ගිහලා බුදිය ගන්න. අපි අම්මා තාත්තා කිව්වට අපි ගණන් ගන්න දෝම දෙයක්. ලොකු සංසිඳින් නිසා අපි ගණන් ගන්න. මුන්දන් භාවනා කරපු කෙනෙක් නිසා අපි කිව්වත් එමේ අම්මට කිව්වට තේරෙන්නේ නැහැ, තාත්තට කිව්වට තේරෙන්නේ නැහැ. වහාම දොස්තර ගේන්න, වහාම ඇම්බියුලන්ස් එකක් ගේන්න, වහාම ගින්නි නමුදාවෙන් ගේන්න, ගින්නි විජුම්බරයයි. ඉක්කී කුටුවත්ත සද්ධාව නැහැ කියලා මං කියන්නේ. කෙකුටක ශ්‍රද්ධාව නැහැ. තමන් කරන භාවනාව ගැන, තමන් කරන තමන්ගේ හාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, බුදුන් ගැන. ඒ නැති කට්ටියගෙන් තමයි කට්ටිය කුටි කට්ටිය කුටි කඩාගන්නේ. අපි විලය තලක ගන්න ධර්මයේ තියෙනවා, මම භාවනා කරලා තියෙනවා බලමු. මරණ කොහොම මරණනේ. මේක දිහා බලලා හිටපුවාම අවදි වෙන්නේ බුදුන්ට වැඳගෙන. බුදුරජාණන්සේ කියනවා කවදා හරි සතිය වඩපු කෙනාට සතිය ආනිසංස ඇති වෙන්නේ අසාධ්‍ය ලෙඩක් ආපු දවසට. ওই සියලුම ක්‍රම අමතක වුණාට පස්සේ ධර්මය ඇවිල්ලා උදව් කරනවා. මේක එච්චර දුරදිග ගිහිල්ලා නැහැ. නමුත් ඒක ලියන්න උත්සාහ කරලා තිනවා. එහෙම තමයි පාලනයක් නැහැ. නිලංකාර වෙනකොට පොඩ්ඩක් පුටුවක වාඩි වෙලා භාවනා ආසනයේ සාමාන්‍ය කියනවා සක්මන කෙලවර පොඩි ආසනයක් හදලා දෙන්න කියලා. එහෙම බලන් ඉන්නවා. හැම ලෝකෙදින ඕනෙම ලෙඩකට විවිකේ තමයි උත්තරේ. අද ඒක තමයි නැත්තේ. ඒ නිසා භාවනා කරන කෙනා පොඩ්ඩක් දෙන්න chance එකක් භාවනාවට කයට මේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒක වෙනා වුණා නම් ඒ කෙනාට ලියන්න වෙන බොහෝ විට ධර්මයේ පිළිබඳ ලොකු ප්‍රසාද ගතියක්. ඉතින් අපි ඒකට හොඳයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්කේ භාවනාවේදී දැනෙන තදගති වේදනාවන් සිතුවිලි ඇසෙන හඬ දෙස බලා සිටියේදී මුහුණේ සිට පපුවේ ඉහළ කොටස තෙක් දැනෙන ඉදිකටු තුඩකින් අනිනවා ලෙස දැනෙන දැනීම් ඊතා තීව්‍රව දැනෙන බැවින් දෙනෙත් හැර බැලීම හෝ මුහුණ පිසදා ගැනීම භාවනාවට කීපයකදීම සිදු කරන ලදී. මෙසේ සාමාන්‍ය ඉරියව් පවත්වන විටදීද තප්පර ගණනකට මුහුණට ඉදිකටුවකින් අනිනවාසේ දැනී නොදැනී යන වාර ඇත. සක්මන් භාවනාව සක්මනේදී දකුණු පාදයේ සහ වම් පාදයේ ස්පර්ශයේ දෙස අවධානයෙන් යන විට මෘදු වැලි කැටපයෙහි ඇඟිලි අස්සෙන් පිරිමෙද යන ආකාරයත්, পাය වැල්ලෙහි එබෙන ආකාරයත්, পাය තබා උඩට ගන්නා විට ඇසෙන හඬ ගැන අවධානය යොමු කෙරින. සක්මනේදීද මුහුණට ඉදිකටු තුඩකින් අනිනවා ලෙසද සිහින් සීතල ගතියක් වම් කම්මුලෙහි දැනෙන ආකාරයත් දැනුණා. දැනුණු අතර සක්මන් ඉරියව්ව ඉරියව්වට සිත යොමු කරන ලදී. මා කෙරෙහි අනුකම්පාවෙන් කරුණු පහදා දෙනු ලබත්වා ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. අර කලින් කිව් විදිහට ඒ වගේ අර හැමේ දැනෙන gati සති ඒකාකාරී බව නිසා සමාධිය එන බවට තියෙන පුංචි ලකුණු පෙර නිමිති ඉතින් ඒක තියේදී කරගෙන ගිය අරමුණට හිත දාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න නැත්නම් කරගෙන ගිය සතිය දිගට පවත්වන්න පුළුවන්ද කියලා. එතකොට මේක ඒ පුංචි පුංචි එන මේ ප්‍රීති ලකුණු වැඩෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව අතපය මකන්න බලන්න හරි මේ යන්නත් හිතෙනවා. ඒ වුණා කියලා ඉච්ච ලොකු බාඩුවක් වෙන්නේ නැහැ. නමුත් මේක හුරු කරගන්න මේවා තියේදී දිගට සතිය පැවැත්වීම හරහා Tamanට සෙනග තියෙන වාහන තියෙන පාරක හප්ප ගන්නතු වාහනයක් ගෙනියන පුරුද්ද ඇති කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කිරීම පටන් ගතිමි. පොළවේ පාද ස්පර්ශවන විට එහි රළු බව, සිනිඳු බව, තද බව දැනගතිමි. දකුණු පාදයේ ඇතුල් පැත්ත හොඳින් ස්පර්ශවන බවද, වම් පාදයේ පිට පැත්ත හොඳින් ස්පර්ශවන බවද මනාව වැටහෙයි. සිත පිට යාම සිදුවද දිගටම සක්මන් කරන විට ඉබේ සිදුවනවාක් මෙන් සක්මන සිදුවන අවස්ථා ඇති වී නැවත නැති වී යාම සිදුවේ. කොඳින් වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන සිදුවන විට විනාඩි 35කින් විතර පසුව ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කරමි. එහිදී තරමක් වේගය අඩු කරමින් සක්මන් කරමි. පළමු පියවරට වඩා මෙම අවස්ථාවේදී සක්මන එක දිගට යාදෙන ගතිය අඩුය. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවේදී ඉක්මනින් හුස්ම රැල්ල නැති වී යාම සිදුවෙන අතර සමහර පරයන්කවලදී හුස්ම රැල්ල ටික වේලාවක් ඇතුල් වීම පිටවීම ලෙස මෙනෙහි කළ විට නැති වී යයි. ඉන්පසු වෙන දෙය දෙස බලා සිටීමේදී ශරීරයේ තද ගතිය, චංචල ගති, මස් පිටු ගැහෙනවා වැනි කම්පන ගති දකින්න ලැබේ. මෙලෙස පැය භාගයකට වඩා සිටින විට පාදවල වේදනාව මතුවේ. තද වේදනාව මතුවද එය දෙස බලමින් දිගටම සිටින විට වේදනාවද විтин විට ඇතිවීම නැතිවීම දකින්න ලැබේ. හිත පිට යාම අඩුවේ. පැයකුත් විනාඩි 10ක් පමණ භාවනා කළ හැකිය. ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පළමු පියවර වන වම දකුණ ලෙස මෙනෙහි කිරීම හොඳින් yaadෙන බැවින් එම පියවර එක දිගට කරගෙන යාම සුදුසුද නැතිනම් දෙවන පියවර ක්‍රමයෙන් හුරු කිරීම සුදුසුද පරියංක භාවනාවේදී වේදනාව තුල හැකි පමණ සිටීම සුදුසුද අපහසු අවස්ථාවකදී පමණක් ඉරියව්ව මාරු කිරීම කළ යුතුයද සක්මන් භාවනාවට වඩා පරියංක භාවනාවේදී සිත පිට යාම අඩු අතර වැඩිපුර සක්මන සඳහා කාලය යෙදවීමටද පරයන්කය සඳහා කාලය යෙදවීමද සුදුසුද ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි. ඒ අහලා තියෙන ප්‍රශ්න විකල්ප දෙක දෙක ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. ඒ ඔක්කොම කරලා බලන්න. මේවා ආර්ය පරියේෂයට වැටෙනවා. ශක්මණේ ඉන්නකොට වම දකුණ කියනවා දෝසෝනවා තබනවා කියනවා. කොයි එකටද සතිය හොඳට වැඩේ. එක වෙලා එක විදියට හැම වෙලාවෙම හිටින්නේ නැහැ. පරියන්කේ ඉන්නකොටත් පරියන්කේ සක්මනයි දෙක කල්පනා කරන කරලා බලන්න. Taman දන්න සතිය වඩන්න ඕනේ. සඳහා දැන් තියෙන උපක්‍රම අන්නේ උපක්‍රම කර කර බැලීමෙන් තමයි කායින්වත් අහලා බලනවට වැඩිය ওই මට්ටමට ගියාට පස්සේ ඒකට අපි ආර්ය පරිශ්‍රණය කියනවා. කර බැලීම කරන්න අරකට වැඩිය මේක හොඳ නැහැ. මොකද අවස්ථාවෙන් අවස්ථාවට ලැබෙන ප්‍රතිඵල වෙනස්. ඒක Tamanගේ අත්දැකීම තමයි ඊටම වැදගත් වෙන්නේ. තෙරුවන් සරණයි ගරු නායක ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව වඩන කෙනෙක්මි මා භාවනාව වඩනා විටදී කිසිවක් නොදැනෙන කිස් තැනකට සිතපත් වීම වසර 5ක් පමණ තිස්සේ අත්දකිමි එම අවස්ථාවලදී සියුම් දැනීමක් තිබිය යුතු බව ඔබ වහන්සේ ප්‍රකාශ කළත් සමහර අවස්ථාවල එසේ දැනීමක් තිබුණත් තවත් සමහර අවස්ථාවල කිසිදු දැනීමක් සියුම් ලෙසවත් නැමැති බවයි මගේ වැටහීම මගේ මේ අදහස වැරදිද? ඔබ වහන්සේ කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඊතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සදහම් කකුලෙන් තව තවත් ජනී ජනයා දහම් පිපාසය සංසිඳුවා ගනිත්වා. ඔබ වහන්සේට මේ භවයේදීම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගනිත්වායි පතමි. මේකේ කියලා තියෙනවා මම කියලා තියෙනවායි කියලා එහෙම හිතන්න ගියාම සියුම් දැනීමක් එන්න ඕන කියලා මන්ට වගකීමේ යුත්තෙන් බාර ගන්න අමාරුයි. මං කවදාකවත් එහෙම විය යුත්තක් ගැන කවදාකවත් භාවනාදී කියලා නැහැ. ඔය කියන්න බෑ. ආවල්දී විය යුතුයි කියනවනේ ඒක නෙවෙයි භාවනා කියන්නේ. සිද්ධ වෙන දේ මොකද්ද කියන්නේ? එච්චරයි භාවනා කියන්නේ. ඒ නිසා මොනවාක්වත් නැති වෙච්චාම ඒක මොනවාට තියෙන්න ඕන කියලා කියනවනේ තියෙන්නේ නැති උනා කියලා කියන්න බෑනේ ඉතින් එහෙමනම්. අනිත් වගේ ඉතින් ඔය කියනවා ධම්මජීව ආමතුරු එහෙම කිව්වා මෙහෙම කිව්වයි කියලා. ඉස්ලාම ඇහුවනම් මට කියදැයි නෑ මම මම නම් එහෙම සීබුද්ධියෙන් කියලා නෑ. නැති උනා නෑ නැති උනා කියන්නේ තියනවා නම් තියනවා කියන්නේ සියුම තියනවා සියුම තියනවා කියන්නේ මේකට වැඩි අරක තියෙන්න ඕන කියලා කිසිම ප්‍රාර්ථනාවක් කෙරුවට විශ්වාස කරන්න බැරි කඩප්පුලි ලෝකයක් මේක. හිත කියන්නේ ඒ තරම්ම නොකෑමනා දහබතුර පට්ටබඳුර එකක්. ඌට කීයක් මේ හිතෙන්ද ගියාම පුංචි එකක් තියෙනවා අහුවේයි කියලා කියන්න බෑ. ඒ නිසා ඒක පිළිබඳව හොඳ අවදියෙන් භාවනා කරන්න පතන් දෙපා මොනම දෙයක්. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. ආසනයේ තැම්පත්ව ඉරියව් වෙත සිහිය යොමු කළ විට හුස්ම ඉහළ පහළ යාම දැනුනි. මේ කෙරෙහි අවධානයෙන් සිටිනා විට පසුබිමින් යම් නිදිබර බවක්ද දැනුනි. හුස්ම ක්‍රමයෙන් කෙටි වී නොදැනී ගිය විට දැනෙන්නේ මොනවාද යන්න ගැන සිහියෙන් සිටීමි. බාහිරයේ විවිධාකාර වූ ශබ්ද ඇසී ඇසී නැසී යනු දැනුනි. එසේම විවිධ ස්පර්ශ දැනීම් සිතුවිලි ආදියද ඇති වී නැති වී යනු දැනුනි. බාහිර පසුබිමේ විවිධාකාර අරමුණු දැනී නොදැනී යන අතර ඇතැම් ශබ්ද වේදනා තදවීම් ආදී වැඩි කාලයක් පුරා ප්‍රකටව දැනුනි. හරියට කුඩා දිය බුබුලු ගොඩක් මැද විටින් විට විශාල දිය බුබුලුද මතුව එන්නක් මෙන්. ශරීරයට දැනෙන දැනීම් අතර තදවීම්, එදීයාම්, ඇකිලීම් වැනි දේ නිතර නිතර ප්‍රකටව දැනුනි. ඇතැම් විට තදවීම දැනෙන විට මේ උහුලා සිටිය හැකි වේදෝයි සිතර බියක් දැනුනි. එසේ වුවද ඒ දෙස බලා සිටියේදී එය නොදෙනී යයි. මෙලෙස විනාඩි 30ක් 40ක් පමණ සිටිමි. වේදනාව දැනෙන විට හෝ කාලසටහන අනුව වේලාව අවසන් යයි සිතා හෝ නැගිටිමි. මුල් භාවනාවට වලදී ඇති වූ දිගටම පවතින නිදිමත, ජවනිකා පෙනීම, දෙබස් ඇසීම් ආදී අඩු වී ඇති බව වැටහි. සක්මන් භාවනාව. සිතගෙන සිටින ඉරියව්ව වෙත සිත යොමා සක්මන ඇරඹීමි. ටික වේලාවකින් මත් වී ඇවිදින්නාක් මෙන් දැනි. මේ දෙස බලමින් සක්මන වෙත සතිය යොමා ඇවිදින විට බාහිරයේ විවිධාකාර දේවල් ඇති වී නැති වී යනුද දැනි. වරහන් ඇතුලේ ශබ්ද සුලං වැදීම් සිසිලස. සිත සක්මණෙන් බැහැර ගියද එම බාහිර අරමුණු අතරින්ද විතින් විත සක්මන දැනේ. එනම් 100%ක්ම සිත හැම විටම සක්මනේම නැති බව තහවුරු වේ. දැස වැල්ල වෙත යොමු වී තිබුණද මනස කකුල් වෙත යොමු වී තිබුණු දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මේකේ වාර්තා තිබුණට කම්පන චංචල ශරීරයේ අර කොටස මේ කොටසේ මොකුත් නැහැ. ශරීරයේ පොදු වශයෙන් දැනෙන දේ. ඒක ලොකු දෙයක්. ඒකට කියන්නේ ශරීරය අතහැරලා තියෙන. ශරීරේ පේන කම්පන චංචල උණුසුම් සිසිල් ගති පේනවා. ඉතින් ඒක තමයි භාවනාවට අපිට අරමුණු වෙන්නේ. ඉතින් ওই විදිහට ඒක දිහා තෝරන්න බේරන්න නැතුව සංඥා කරන්න නැතුව බලුවොත් ඕකටත් ඕකත් ගෙවිලා යන පටන් ගන්නවා. මම මේ ගෙවිලා ඵලයන් කියලා ප්‍රාර්ථනා කරන්න කියනව නෙවෙයි. මේ විදිහට මේවා ගණන් ගත්තොත් තමයි වෙන බුම්බගෙන එළියට එන්නේ. ගණන් නොගෙන ඉන්නකොට එව්වත් අපි ගණන් ගන්න නැතුව යනවා. එතකොට අපිට වාහන මොකක්වත් නැති පාරක ඩ්‍රයිවිං කරනවා වගේ කරදරයක් නැතුව යන්න පුළුවන්. ඒ නිසා ওই ක්‍රමයේම දිගට අදිෂ්ඨාන ශක්තියක යුක්තව කරන එකයි කරන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. භාවනාවට ආධුනිකයෙක් වන මා පරයන්ක භාවනාවේදී ආනාපාන සතියේ නාසයේ කෙළවර නිරීක්ෂණය කළෙමි. මුල් විලාඩි 20 දී පාදයේ සන්ධිවලට විශාල වේදනාවක් දැනුනි. දිගටම ආස්වාසය ප්‍රස්වාසය වෙත හිත යොමු කළෙමි. පසුව ආස්වාසය ප්‍රස්වාසය අඩු වෙමින් කෙමෙන් අඩුවන බව දැනුනි. මේ සමග කයේ සැහැල්ලු බවක් දැනුනි. විවිධාකාර දර්ශන ඇති වෙමින් ඉවතට ඇදී ගියා. පාවෙන ගතියක් දැනුනි. ශරීරයේ පිටුපසට බර වෙන බවක් දැනුනි. ඊතා ශාන්ත බවක් දැනුනි. පාදවල වේදනා නැති වී ගියේය. අවට ශබ්ද හොඳින් නැසුනි. සමහර විට සිත ආස්වාසයේ හෝ ප්‍රස්වාසයේ වෙති. ඉවතට ගියමි. එහෙත් භාවනාවට බාධා නොවිනි. උදරයේ දැඩි වේදනාවක් ඇති වුනිමි. වරහන් ඇතුළු කෙන්ද පෙරලීමක්. මම සිරුර සෙමෙන් සෙමෙන් ඍජු කරගතිමි. එහෙත් භාවනාවට බාධාවක් නොවිනි. විනාඩි 25ක් 30ක් මෙම අත්දැකීම ලැබුවෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. ඔය විදිහට එනකොට එනකොට Taman ගේ අර තරා සිටීමේ ශක්තිය සහ ප්‍රතිශක්තිය බය බය වෙන්නේ නැති ගතිය වැවෙන්න පටන් ගන්න. ඒක බොහොම හිමීට සිද්ධ වෙන්නේ. මේ එන කරදර ප්‍රමාණයෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. කලබල වෙන්නේ භාවනාවේ පුළුවන් තරම් ඉරියව පවත්වන්න යනවා. එතකොට ඕනේ හැලහැප්පීමක් තුල සතිය පැවැත්ීමේ දක්ෂකම එඳයි ඔය පටන් ගන්න. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. සක්මනේහි තතු මෙසේ විය. හැකි සෑම වේලාවෙදීම වැලිමලුවෙත් ලනුපැදුරේත් සක්මනේහි යෙදුණෙමි. මගේ යටිපතුල් දෙක තදින් පොළොවට ස්පර්ශ වන බව හොඳින් දැනේ. කකුලේ වේදනාව වරහෙන් ඇතුළේ දන හිස උකුල්ලටය ළඟ. හොඳින් සිහි කරමි. මම වෙනදාට වැඩිය වරහන් ඇතුළේ මුල් කාලේ සිහිය වැඩි වේලාවක් අරමුණෙහි තබාගත හැක. පරයන්කය. පරයන්කයට වාඩි වී තප්පර කිහිපයක් ගිය පසු හොඳින් හුස්ම දැනි. එය අනායාසයෙන් එය නාසයේ අගක් පපුවේ මැදක් වැඩිපුර දැනේ. ටික වේලාවකදී හුස්ම දැනෙන්නේ ශරීරයෙන් පිට තැනක තියෙනවා වගේ. ආයිත් ආස්වාසය ප්‍රස්වාසය උඩු යටි කුරු වෙලක් දැනෙනවා. තවත් විටක ප්‍රස්වාසය සොයා ගන්නත් නැහැ. ටික වේලාවකදී මොකුත් නොදැනේ. නමුත් යන්තම් හුස්ම වැටෙනවා මතකයි. පරයන්කෙන් මිදුණු පසු කිසිවක් මතක නැත. හිතට මහා පීතියක් දැනේ. පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. ටිකිට අය ප්‍රීතියක් දැනෙනවා නම් පහසුවක් දැනෙනවා ඉතින් පහදන් දෙන්න දෙයක් නැහැ නේ. ඒකම වඩ වඩා දියුණු කරන්නයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. අද දින පාන්දර මා සක්මන අවසන් කොට පරයන්කයක් සඳහා වාඩි වූෙමි. කයට සිත අරගෙන මා දැන් මෙතන යනුවෙන් සිතන විටදී හුස්ම රැල්ල දැක ගැනීමට පුළුවන් විය. හුස්ම රැල්ල සිහින් වහා කෙටිව වැටහිණ. ඉන්පසු ටික වේලාවකින් වැලමිටින් පහළ අත් කොටස ඊටා ඝන බවක් දැනිනි. ඒ පටවි ගතියයි හඳුනා ගතිමි. ගතේ අනිත් ප්‍රදේශවලට සාක්ෂ්පේක්ෂව එම කොටසේ පටවි ගතිය වැඩි බව දැනගතිමි. ඉන්පසු විනාඩි කිහිපයකට පසු මුළු ශරීරයම ඝන විය. ඒ කළු ගලක් බඳු විය. නමුත් හුස්ම වැටෙන ආකාරය හොඳින් දැනුනි. එහිදී හුස්ම යනු වායෝ ධාතුවද ශරීරයේ පටවි ස්වરૂපයක් ගෙන ඇති හේයින් වායෝ ධාතුව හොඳින් දැනෙන බව හැඟුනි. සිතුවිලි සහ ශබ්ද වලින් කිසිම කිසිඳු බාධාවක් නොවිය. ශබ්ද ඇසුනේ ඊටමත් ප්‍රකට ශබ්ද හයියෙන් නැසිනි. මේ ආකාරයට වෙනදාට සාපේක්ෂව වැඩි වේලාවක් එනම් පැයකට අධික කාලයක් භාවනාව කිරීමට හැකි විය. සක්මන් භාවනාව ඔබ වහන්සේගේ උපදෙස් අනුව පඨවි ආපෝ තේජෝ වායෝ ගති මනසේ තබාගෙන භාවනාව කිරීමට පටන් ගතිමි. මම දැන් මෙතන සිටිනවා යනුවෙන් සිතමින් වම දකුණ වශයෙන් සක්මන ආරම්භ කළෙමි. පොළොව තෙත් වී ඇති අයුරුත් එය ඊටම සීතල වශයෙන් දැනිනි. එවිටම සිතට පැමිණී පයේ ස්පර්ශයත් සමගම පොළොවේ ඇති තද ගතියද එනම් පටවි ගතියද පටවි ගතිය ගතියට සාපේක්ෂව අඩු වූ බවකි. ඒ වගේම පොළවේ ඇති තේජෝ ගතියට සාපේක්ෂව පයේ තේජෝ ගතිය වැඩි බවයි. එනම් පයේ රස්නය වැඩි බවයි. ආහාර ගැනීමට ගිය පසුත් ඒ මනසේ තබාගෙන ඒ මනසේ තබාගෙන ආහාර ගැනීමට යාමේදී සිතට හැඟුණේ ආහාරවල ඇති පටවි ගතිය අඩු කිරීමට තවත් එවැනිම පටවි ගතිය වැඩි දෙයක් අවශ්‍ය බවයි. එනම් දත් යනු පටවි ගති වැඩි යත වැඩි ආහාර යනු පටවි ගති ඊට සාපේක්ෂව අඩු බවත්ය. පටවි ගතිය වැඩි ආහාර කුඩා අංශු වලට කැඩීමට අනික් වේලාවට සාපේක්ෂව වැඩි වීරයක් දැරීමට වෙන බවත්ය. ඔබ වහන්සේගේ මේ කරන සත්ක්‍රියාවෙන් ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. දැන් විදිහට ධාතු මනසිකාරයෙන් බලන්න යන්න එපා. ඒක කෙරුවයි කියලා ප්‍රශ්න නැහැ. නමුත් ඒක පේන බව හැම වෙලාවෙම නිරීක්ෂණය කරන්න. ඒකට තේරෙන පටන් අරගනි. මෙවෙන් තමයි අපි මේ කතන්දර ගොතන්නේ. නමුත් ධාතු මනසිකාරය පැත්තෙන් බැලුවා කතන්දර කීට පැත්තක තියලා. ඒක බොහෝ විට පරමාර්ථ ධර්ම වලට ගෙනිය ගන්න හරි පහසුයි. තෙරුවන් සරණයි ගෞරවනීය ගරු කටයුතු ස්වාමින් වහන්සේ පරයන්කේ යෙදී ආස්වාස ප්‍රස්වාසය කරන අවස්ථාවේදී පපුව ඇඟහා අත් දෙකේ චලනයක් ඇතිවේ. දිගටම භාවනාවේ යෙදී සිටින විට එම தත්ත්වය ඇති වෙවි නැති වෙවි යනවා. තවද භාවනාවේ යෙදී සිටින විට පහන් ආලෝක මල් වැනි රූප පෙනිපෙනී යනවා. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී ලනුපෙදුරේදී පාදවලට රළු ගතියක් දැනෙනවා. විතක මහපට ඇඟිලි හිරිවැටි ඇති බවක් දැනෙනවා. වරක විලුඹ වේදනාකාරී වෙනවා. වැලි මළුවේදී දෙපයට ඉතා සුසිනිදු බවක් දැනෙනවා. රළු ගතියක් දැනෙන්නේම නැත. මන් තීරු මාරු කළ විට සියුම් වෙනස්කම් එනම් තෙත් බව හා වියලි බව දෙපා වලට දැනෙනවා. මහපට ඇඟිලි වල හිරිවැටීමද දැනෙනවා. භාවනාව තව දුරටත් සාර්ථක ලෙස කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් ඉල්ලන්නේ ඊතා යතහත් පහත්වය ඔබ වහන්සේට දීර්ඝායුෂ නිර්වාණයම අවබෝධ වේවා. ඉතින් ඒකට අර පරියංක පරියංක මලුවක ධක්ම මලුවක නෑ ධක්මනේ සහ ධක්ම මලුවකදී මේක ගන්න එක එදිනෙදා ගමන් යනකොටත් උත්සාහ කරන්න. එතකොට සක්මනක් වෙනවා හැම ගමනක්ම. පුළු පුළුවන් වෙලාවේ කවුරුත් එක්ක කතා බතා කරන්න නැති යන්නේ නැතුව තමන්ගේ මේ পায়ට දැනෙන දේ ගැන හිත හිතා යන්න ගත්තොත් සක්මන් මළුවක්ම නොවුනත් මේ ආනිසංස වලින් සෑහෙන ගාණක් ගන්න පුළුවන් වෙයි. ඒ විදිහට හිත හැමතැනම යොදන්න පටන් ගත්තොත්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය ඔබ වහන්සේගේ උපදේශ පරිදි ආස්වාසය ප්‍රස්වාසය සිඳී යාමෙන් පසු හිස් අවකාශයේ දෙස බලා සිටින්. එක් අවස්ථාවකදී ශරීරයේ සුලං වැඩිමක් ඇති වුණි. ඉන්පසු එය වායෝ ධාතුව ලෙස අවබෝධ විය. පසුව ශරීරයේ විවිධ ආකාරයෙන් පැන නැගුණු වේදනාවන් ධාතු ස්වરૂපය වටහා ගතිමි. එෙහිදී වැඩි වශයෙන් පටවි ධාතුව ප්‍රකට විය. ශරීරයේ දැඩි වේදනා ඇතිවන ස්ථාන පටවි ධාතුවේ අඩු වැඩි වීම මත සිදුවන බවත් ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව බවත් කටට කෙල වුණායීමේදී ඒ ආපෝ ධාතුව බවත් අවබෝධ විය. මෙලෙස කරගෙන යන විට ශරීරයේ එක විට කුඩා අංශ බිඳි බිඳී යන බවක් දක්නට ලැබිනි. එක් අංශුවක් බිඳෙන විට තවත් අංශුවක් ඇතිවන ආකාරයත්, එය බිඳෙන විට තවත් අංශුවක් ඇතිවන ආකාරය මුළු ශරීරයේම දැනෙන්නට විය. මේද පටවි ධාතුවේ ප්‍රකට වීමක් ලෙස දුටුවෙමි. මෙලෙස දිගට දිගට භාවනාවේ යෙදුණු අතර මුළු ශරීරයේ ධාතු මාත්‍රයකින් සැදුණු එකක් ලෙසත් සත්වයේ පුද්ගලයෙක් ලෙස ගත නොහැකි බවත් වැටහුණි. තවද බාහිරින් ශබ්ද ඇසෙන විට ඒද ධාතුවක් ලෙස දුටුවෙමි. මේ අද දවසේ මගේ කමඨහන් වාර්තාවයි. ඔබ වහන්සේගේ අවවාද උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව බාහිර බලපෑම් වලින් තොරව දිගටම පැයක පමණ කාලයක් කරගෙන යා හැක. එහිදී කලින් සඳහන් කළ ලෙසට නිදිමත ස්වરૂපයක් දෙපා එසවීමට පවා උනන්දුවක් නැති බවක් දුටිමි. එසේ රාගසිතවිල්ලක් පැන නගනහොත් සක්වන කඩිසරෝ උද්‍යෝගයෙන් කරගෙන යන බව නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. ඔය විදිහට මේ විස්තර දකින්න ගතිය අර ඉස්සල එකේදී කිව්වා වගේ පරියන්කේදී සක්මනේදී අල්ලගත්තදී අනිකුත් වැඩවලටත් පුළුවන් තරම් බලන්න ශරීරය එකමයි. ඔක සක්මන් මලුක සක්මන් කරා. පාරේ ෆුට්බෝඩ් එකේ මේ සයි මේ පේමන්ට් එකේ ඇවිදත් එකයි. කොහේ හිටියත් එකයි නිසා අර ගත්ත දේ මේ මට්ටමට බැරි වුණාට අනිකුත් වෙලාවල් වලත් මම මේ විදිහට බලන් අනුමාන ඥාන පාවිච්චි කරන එකයි කරන්නේ. තෙරුවන් සරණින් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මෙතෙක් කරන ලද පරියංක භාවනාවේ අත්දැකීම පහතින් සඳහන් කරමි. මා පරියංකේ වාඩි වී මගේ ශරීරයේ පිහිටා ඇති ආකාරයේ මනසින් හොඳින් මෙනෙහි කළෙමි. ඉන්පසු මාගේ ආස්වාසය සහ ප්‍රස්වාසය සිදුවෙන ආකාරය දෙස සිත යොමු කළෙමි. හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් දැනේ. ඒ දෙසම බලා සිටින විට ආස්වාසය ප්‍රස්වාසය සියුම් වීම සිදුවන අතර හෘදේ ස්පන්දනය දැනේ. ඒ අනුව උඩුකය චලනය වනු දැනේ. පිම්බීම හැකිලීමද සියුම්ව දැනේ. තවත් ටික වේලාවකින් ආස්වාසය ප්‍රස්වාසය නොදිනී යන අතර ඉදිරියෙන් හිස් අවකාශයක් දිස්වේ. ඒ දෙස බලා සිටිමි. වරින් වර සිතුවිලි පැමිණ අවධානයේ බිඳී සිත පිටව යයි. මායම සිතුවිලි මගේ අරමුණ නොවන බව සිහි කරමි. එවිට නැවත ආනාපානයේ සියුම්ව දැනි පළමු අවකාශයේ දැర్శණය වේ. ටික වේලාවකින් මෙම අවකාශයේද නැති වී බොඳ වූ වර්ණ සහිත අවකාශයක් දිස්වේ. නැවත සිතවිලියයි පළමු පරිදි නැති වී යයි. මෙම සිතවිලි බොහෝ විට ඔබ වහන්සේගේ දේශනාවල ඇතුළත් වූ කරුණු වෙයි. මෙලෙස මා දිගටම පැයක් පමණ භාවනාව කරගෙන යමි. උපදේශ පතමි. ඔබ වහන්සේගේ මගපල නුවණ දිනෙන් දින වර්ධනය වී මේ භවයේදීම නිවණින් සැනසීම උදා වේවා. ඔය දැන්ට කරගෙන යන කමේට බාධාවක් නැත්තම් ටිකට මේ කරනකොට ඔය දේ තව තව සියුම් භාවවලටපත් වෙනවා සත්‍ය සියුම් වෙනවා දැනුමත් සියුම් වෙනවා ඒ නිසා මේ වගේ වෙලාව හම්බෙච්ච වෙලාවේ ඒ ගැම්ම කඩා ගන්න නැතුව ටිකට කරගෙන යන්න ඕනේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවේ මූල කර්මස්ථානයේ කෙරෙහි සතිය යොදාගෙන සිටිමි. මද වේලාවකින් හුස්ම රැල්ල නොදෙනී යයි. ඉන්පසු කයට සිත යොමු කරමි. කයේ එක්තැනක වේදනාවක් පැමිණි විට ඒ ගැන සතියෙන් සිටින විට ඒ නැති වී තවත් තැනක වේදනාවක් ඇති වී මේ ආකාරයට සිහියෙන් වේදනාවන් ගැන සතියෙන් සිටිමි. සමහර අවස්ථාවලදී සිතුවිලි දෙයි. ඒ දෙස විමසිල්ලෙන් බලන විට ඒවා මෝහ සිත් වශයෙන් හඳුනා ගතිමි. රාග සිත් හෝ ද්වේෂ සිත් පැන නොනගී. සමහර අවස්ථාවලදී කයේ යම් යම් ස්ථානවල තද ගති දැනේ. ඒවා ධාතු ලක්ෂණ වශයෙන් හඳුනා ගතිමි. වේදනාවක් හෝ සිතිවිලවල ඇලීමක් හෝ ගැටීමක් නැත. සක්මන් භාවනාවේදී මා කයේ යට කොටසට සිහිය යොමු කරගෙන සක්මන් කරමි. નિરાයාසයෙන්ම සක්මන කෙරීගෙන යයි. පාදවලට දැනෙන සීත උෂ්ණ තද ගතිය සැහැල්ලු බව ආදී හොඳින් අත්දකිමි. මේ අතර වටපිටාවෙන් ශබ්දද ඇසේ. ඒවාට සිත යොමු නොකරමි. සිතවිලිද ඉඳ හිත පැමිණ නැති වී යයි. මේ මාගේ භාවනාවේ අත්දැකීමේ භාවනා විදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ මේ කරගෙන යනු ලබන සත්කාරය දිගටම කරගෙන යාමට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. මේ බුදු සසුනේදීම උතුම් නිවනම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. මෙයාටත් තියෙන්නේ ඔය අයිසල් එකනාට කියපු එකමයි. බාධාවක් පාසේාවක් නැහැ. එහෙමනම් අහුවෙච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා පරිසර සාධක අවුල් කරගන්න නැතුව දිගට භාවනා කරගෙන යන්න. තෙරුවන් සරණයි. ගෞතම ස්වාමින් වහන්සේ දෙපා නැමෙද සිටිනේ. පාන්දර පරියංක භාවනාවේදී තෙරුවන් වැඳ හිඳගතිමි. විනාඩියක් පමණ ආනාපානය වැඩූ සැනින්ම හිතට ගලාගෙන ආවේ දෙවනි මහලේ ආරම්භයේ තිබෙන පින්තූරයයි. අප සියලු දෙනාගේම ඇතුළත විවෘත කර පෙළ ගැසුමක් දිස්වන්නේ මේ ආකාරයට නේදයි මට වැටහුණි. එතන නමක් ගමක් පාටක් පැලැන්තියක් ජාතියක් ආගමක් රටක් නැහැ නේද යනවග මට වැටහුණි. විඥානයේ මායාකාරී බවට අපි හොඳටම අහු වෙලා මේ දුවන දිවිල්ල නාස්වා ගන්නට ඔබ වහන්සේ වැනි බෝසත් ඇතිවරයන් වහන්සේලා ජාතියේ පිනට පහළ වී ඇති බව මම තරේ විශ්වාස කරමි. ඔබ වහන්සේ ඊයේ දිනේ කළ සද්ධර්ම දේශනාව වරහන් ඇතුළේ සුතමේ ඥානය ඇසීමෙන් මරගේ බැඳී තිබුණු මලකට බොහෝ දුරට ගැලවී ගිය බව හැඟුනි. ඔබ වහන්සේ අදිටන් කරගෙන ඇති තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ ඒ උතුම් නිවනින් සැනසේවායි මා ඊට සිතින් ප්‍රාර්ථනා කරමි. මේ කමඨාන් සුද්ධ කරන වාර්තනේ නිකම් ප්‍රපංච විතරයි. භාවනා කළ විතර කියනවනම් හොඳයි චිත්‍ර විචිත්‍ර කතා කී කිය ඉන්නවට වැඩියි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී මීට පොර නොලදූ අත්දැකීමක් ඔබ වහන්සේට දන්වන්නට මෙය ලියමි. ඊයේ දිනේ උපදේශ පරිදි ආනාපානසති භාවනාවේ යෙදුණු අවස්ථාවේදී වෙනදා මෙන්ම සිත සැඟව ගොස් නැවත පැමිණි පසු පෙරට වඩා අලුතින්ම වාගේ හුස්ම රැලි හොඳින් ප්‍රකට වුණි. ටික වේලාවකින් ශරීරයේ උණුසුම් ගති, කම්පන ගති, තද වෙන ගති දැනුණු අතර මොහොතකින් ඒවා නැති විය. එකවරම ආලෝක ධාරාවක් තුල හුස්ම රැල්ල සුදු පාට දුමක් පිට වෙනවාක් මෙන් දුටිමි. ඒවා ශරීරෙහි වායෝ ධාතුව දැයි සිටේ. ඉන්පසු නැවත එම සිදුවීම නැවතුණි. ආපසු දුටුවේ නැත. ඔබ වහන්සේගේ කාර්මික උපදේශ පරිදි සිත සැඟවෙන්නේ කුමන අරමුණකට දැයි විමසුවෙමි. මගේ සිත පිටව යන්නේ භාවනා අරමුණෙහි සිත බැහැර වූ විට බව වැටහුණි. අද දින උදෑසන පරියංක භාවනාවේදී ආනාපාන අරමුණෙහිම සිත තබා ගැනීමට වීරය කළෙමි. අද දිනේ සිත සැඟවී ගියේ නැත. ගරුතර ස්වාමින් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් වෙහෙසෙන ඔබ වහන්සේ මේ උතුම් පින් මහිමයෙන් මේ භවයේදී උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවායි පතමි. ඒ වගේ ලෑස්තිලා ගියොත් හිත පිට යෑම පවා එන්නේ නැහැ. ඒ නිසා කොයි දෙයකටත් ලෑස්ති මනසක් තමයි අප්‍රමාදේ කියලා කියන්නේ. දිගට වඩන්න. තෙරුවන් සරණයි. අතිගෞරවනීය නායක ස්වාමින් වහන්සේ. අද දින මම පරයන්ක භාවනා සඳහා වාඩි වී මගේ කය දිස්ස නයිරු මෙනෙහි කළෙමි. ඉන්පසු ක්‍රමයෙන් ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි අවධානය යොමු විය. ප්‍රථමයෙන් හුස්ම රළු අතර නාස්පුඩු තුලින් හුස්ම ඉහළට ඇදෙන ආකාරයත් ඊතා සියුම් ලෙස ප්‍රස්වාස වායුව නාස්පුඩු තුලින් පිටට යන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. සිතුවලි වලින් බාධා වුවද දැඩි අවධානයෙන් හුස්ම දෙස බලන විට ක්‍රමයෙන් හුස්ම සියුම් වී අධික නිදිමතක් ඇතිවිය. ඉන්පසු නිින්දත් නොනිින්දත් අතර තප්පර කිහිපයක් සිටින්නට ඇති අතර එවිට විවිධාකාර චිත්ත රූප මැවුනි. මින් සමහරක් අර්ථයක් සහිත වන අතර බොහොමයක් ඒවා අර්ථයක් නොමැත. තප්පර කිහිපයකට පසු නැවත ගැසී මූල කර්මස්ථානයේ වෙත අවධානය යොමු වෙයි. එවිට පෙර තත්පර කීපයකදී සතිය නොපිහිටි බව අවබෝධ වන අතර ඒ ගැන කිසිදු තැවීමක් ඇති නොවේ. ඊන්පසු ඊතා අධික වීරයෙන් සිත අරමුණින් පිටට යා නොදී හුස්ම කෙරෙහිම අවධානය යොමු කර සිටි නමුත් නැවතද පෙර පරිදි හුස්ම සියුම් වී නිදිමතහා චිත්ත රූප නැවීම සිදුවිය. මේ පවතින්නේ තත්පර කිහිපයක් පමණි. නැවත ගැස්සී මූල කර්මස්ථානයට සිට යොමු වෙයි. මෙසේ කීප වාරයක් නොකොඩවා මේ ආකාරයට සිදුවිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනාව නිවැරදිව ඉදිරියට ගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේ වගේ චක්‍ර කැරකෙන්න පටන් ගත්තනම් නොදෙනී යාම හෝ ගැසීම හෝ අරමුණු මත වීම කියන එකක්වත් එකට වැඩිය හොඳ නැහැ හොඳයි කියලා හිතන්නේ නැතුව මේ කැරගෙන කැරකිල්ලට දිගට වෙන්න දෙන සම්පූර්ණ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඒකට එහෙමම යන්න අරින්න මෙහෙම වෙන්නේ කොහොඳයි මෙහෙම වෙන්නේ කොහොඳ නැහැ කියලා තෝරන්න බේරන්න නැතුව ඔయిత වැඩි චක්‍ර ගානක් කරගෙන දෙන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ස්වාමින් වහන්සේ කිරීමට උපදෙස් දුන්න ආකාරයටම කරගෙන යනවා. පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් බව දැනුණා. සතුන්ගේ ශබ්දත් අනිත් යෝගින් එනවා දකින විටත් සිත ඒ වාට යනවා. ඒ මොහොතේම නැවත පාද කෙරෙහි අවධානය යොමු කරනවා. දකුණ වම වශයෙන්ුයි මම කරගෙන යන්නේ. පරයන්ක භාවනාව. පරයන්කයට වාඩි වෙනවා. ටික වේලාවක් ආස්වාස ප්‍රස්වාසයේ දැනී ගොස් සියුම් වෙනවා. උදරයත් පපුව දෙසත් පිම්බීම හැකිලිම ඇති වෙනවා. ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුනී වී ගොස්ය. නැවත නැවත මේ ආකාරයටම සිද්ධ වෙනවා. මේ අතරතුර ශරීරයේ තදගති උණුසුම් සිසිල වගේ දේ සිතට දැනෙනවා. දිගටම ඇතිවීම නැතිවීම බලා සිටීම ගැන උපදේශයක් පතමි. ගරු ස්වාමින් වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිවනම අවබෝධ වේවා. ඒක දිගට බැලිල්ල තමයි මෙතෙන්ද අවශ්‍ය වෙන්නේ. එක සැරයක් දැක්කට ඇති වෙනව නැති වෙනව නැති වෙනව ඇති වෙනව දිගට බැලිල්ල තමයි උපදේශය මේ වෙලාවේ. අවසාන ප්‍රශ්නය. සන්දෝෂම් තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් මළුවට ගොස් සිටගෙන සිටින ස්වරූපයේ මෙනෙහි කොට කිහිපවරක් මළුවේ එහා මෙහා ඇවිද්දෙමි. ඔසවනවා, තබනවා යනුවෙන් සක්මන් කළෙමි. හොඳින් සිහිය පැවතුනි. පාදයට තෙත් ගතිය සහ තද ගතිය දැනුනි. වලලු කරට සුවයක් දැනුනි. බාහිර ශබ්ද ඇසුණක් සිත සක්මනින් බැහැරට නොගියේය. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. ඉන්පසු පරියංකේ වාඩි වී අය ඍජුව තබා ගත්ෙමි. ඒ සමගම ඊතා පිරිසිදු සුදු පසුබිමක බුදු පිළිම වහන්සේ නමක් මනසට දිස්සුනි. ඒ දෙස සදැහැ සිතින් බලා සිටිනා විට ඒ නොපෙනී ගියේය. ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කළෙමි. හොඳින් ආස්වාසයේ වැටහුණි. කිසිත් වෙන අරමුණු ආවේ නැත. කයේ පුපුරු ගැසීම් තදවීම් සමග නොනවතින චලනයක් දැනුනි. මේ චලනය නිතරම දැනෙන්නේය. ඒ දෙස බලා සිටින විට ක්‍රමයෙන් අඩවි යයි. තව දුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. චලනය කියන්නේ ඇත්තටම ආනාපානේ දිය වුණාට පස්සේ වෙන දේ ආයසරයක් ඇති ගන්නවා. ආයසරයක් දිය වෙනවා. අන්නේ විදිහට අරමුණු වෙනවා, චලනය එනවා. මේ දෙකටම නිසි නින්දේ යන්න අරින්න උගාක් වෙලාට ඉවර වෙන්නේ චලන වලින් තමයි. ආනාපාන ගෙවිලා චලන වලට යනවා. ඒක තව භාවනා දියුණුවක් වශයෙන් තමයි පෙන්ලා දෙන්න තියෙන්නේ. මහන්සිය. නෑ. අපි අපිට මට නම් මහන්සි. ඒ නිසා අපි යනවා සක්මන් කරන්න. අපිට විනාඩි 35ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. අපි ඊට පස්සේ තුනට රැස් වෙනවා නැවතත් පරියන්ක භාවනාවට. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාතට අහං කරනවා. තෙරුවන් සරණයි.